ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණියනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපේ කාලසටහනේ දැන් ධර්ම දේශනාවක් සඳහා වෙන් වෙච්ච කාලයක් තියෙන්නේ සියලුම දෙනා ඒ සඳහා නැත්නම් ධර්ම දේශනාවක් සඳහා tempත් වෙලා සාදුකාරය පාත්තුම් නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ ඊවිතං අප්පනිඛෝ සංවාලනික නිසේවිතං සීවේ සීනාසනං භික්ඛු පටිසල්ලාං කාරණා දුක්ඛේනපි ච සන්තුස්සේ නාඤ්ඤත් පරපත්ති රසං බහූ රසේසු අනුගිද්ධෝසි ධානේ නරමති මනෝ අප්පිච්ඡෝච්ච චේ සන්තුට්ඨෝ පවිත්තෝච්ච ශ්‍රේමුනි අසංසක්තේහි ගහට්ටේහි අනගාරේහි චෝභයං තීති කෞරණීය ස්වාමීන් වහන්සේ මෑණියනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ වගේ භාවනාවකට වැඩමුළුවකට මුළු දීලා ඉන්න වේලාවක ඒ අපි බලාපොරොත්තු වෙනා වූ අර්ථ සිද්ධිය ලබා ගැනීමට මේ කටයුත්තට අපි විවිධාකාරයෙන් අනුග්‍රහ කරනවා ඒ අනුග්‍රහයන් අපි කරන්නේ සර්වචන් වහන්සේ දේශනා කළ තින ආකාරයට අද අපි මේ ප්‍රශ්න සාකච්ඡාවේදී පාඩහගත විදිහට හිතක් අරමුණක තන තියන්න ඕන එක ලීසි නෑ. ඒක බොහොම අමාරුයි. ඉතින් සඳහා ගොඩාක් අසුභී සාධක අවශ්‍ය කාරණා අඩු අඩු බොහොමයි. ඉතින් ඒ සියල්ලක්ම සම්පාදනය කරන්න පුළුවන් කමක් අපිට නෑ. නමුත් අපි උත්සාහ කෙරුවොත් වෙනතට ටික ටික ටික ටික දියුණු පාමු කරගන්න පුළුවන්. ඒකට කියන්නේ අනුග්‍රහ කරනවා කියලා. මේ අනුග්‍රහ කරන එක පිටිපන්දව අපි එක එකන වශයෙන්ුත් සැලකිලිමත් වෙන්න ඕනේ. නමුත් අපේ දැනුමට ඒක සම්පූර්ණ විශේෂෝචර වෙන්නේ ඒ අනුකම්පා අනුග්‍රහ කටයුතු ආකාර සර්වචන්සේ පෙළලා තියෙනවා. ඉතින් ඒක සඳහා මුල් එකක් තමයි අපි මේ වගේ තැනකට එකතු වෙන්නේ ඔක්කොම එක සීලයක පිටරා. ඒකෙදී අපි සීලානුකම්පිතේ කියලා කවුරුත් වගේ හිත අලුත් කරගන්නවා මේ වගේ තැනකට ඇවිල්ලා සිල්ලතු පිටිසක් මැදට ඇවිල්ලා ඒ සඳහා සුදු වස්ත්‍රයක් පාවිච්චි කරලා විවිධ ක්‍රම වලින් අපි හිත අලුත් කරගන්න එකට කියනවා සීලානුකම්පිතේ කියලා ඒක භාවනා කරන්න වීලෝකට කරන දෙයක්වත් අටුරවට ගන්න කරන දෙයක්වත් නෙවෙයි ප්‍රෝජනයක් පිට කරන්නේ දෙක සුතානුගායියේ මේ වගේ බණ කීම් බණ දේශනා හි කරන්න ඕනේ. ඒ කරනකොට තමයි ඒ තමයි භාවනා කරන tikai ඒකට සර්වචන් වහන්සේ උගන්වලා තියෙන බණයි තමන් ඒකේ තේරුම් ගත tikai ඔක්කොම සෑහිලා කැළඹිලා එන්නේ. ඉතින් ඒ අනුගහිතයත් සුතානුගහිතයත් එක සැරයක් කරනවා. ඒක රැයකට බණක් අහලා බෑ. දිගින් දිගට නැවත නැවතත් භාවනා කරමින් ඒ අනුගහිතය කරන්න ඕනේ හරියට ඇදෙන භෝගයකට වතුරක් කරනවා වගේ එක දවසක් වතුරක් කරනවාදී එනවත නැසවක් කරනවා කරන භෝගේ බාධාකින් තොරව වෙනවා. ආ ඒ වගේ තමයි මේ සුතානුකයිතේ තියෙනවා. ඒ වගේම අපි සාකච්ඡා කරන්නේ සාකච්ඡානුකයිතයක් කරනවා. ඒක වැවෙන බලපත භෝගයට අතුරු ගන්නවා වගේ පස්තිකක් කස්මුණට ලං කරනවා වගේ ගහට නිරුම් නෙළුම මාගේ තරකොළ අයින් කරලා මුල් ටික වැවෙන්න හදනවා වගේ නිතර සාකච්ඡා කරන කටි කෙරෙන්න ඕනේ. ඒකෝට තමයි සමත විපස්සනා දෙක වැඩෙන්නේ. අනේ ඒ නිසා මේ බණෙහි මේ ක්‍රමය අවුරුදු 2600ක් පරණ ක්‍රමයක් නිතරම වගේ සාකච්ඡා කරමින් බණහමින් තමයි භාවනා වැඩමුළුවකට අපි අනුග්‍රහ කරන්නේ. ඉතින් අද මේ වැඩමුළුවේදී පළවෙනි දවසේ මේ තෝරාගත් මාතෘකාව සර්වඥදේශිත සූත්‍ර පිටකේ ගත්තොත් කුද්දකනිකායයිති තේරගාතා කියන පොතේ කොටගත්තේ. එතකොට සර්වඥ නවංග සතු සාසනේ සුත්තංගේ යම් වේයා කරණං ගාතායිති උත්තකං උදානං අබ්බෝතං ජාතකං වේදල්ලං ආදි වශයෙන් තියෙන ඒ නව ක්‍රමයකට කඩලා සර්වඥාන්සෙ පින්නපු ශාසන මේ ගාථා කොටසටයි බලක් මේ මුළු වැඩ පිළිවෙලම ගාථා මාර්ගයෙන් තමයි ඉදිරිපත් කරන්නේ. ඉතින් මේ ගාථා දේශනා කරලා තියෙන්නේ සර්වඥාන්සෙ වැඩ හිටපු කාලෙම ශාසනීයට මුලින්ම වගේ සම්බන්ධ වෙච්ච උපසේන කියන හාමුදුර කෙනෙක්. මේ උපසේන කියන හාමුදුරෝ උපසේන කියන නම කියනවා ඔබ දෙන කොටේට සම්බන්ධ වෙන්නේ නැහැ. නමුත් මේ සාරිපුත්‍ර ශාස්ත්‍රයේ බාල මලේ කියලා කිව්වොත් අන්න කාටවත් වගේ ටිකක් මතක් කළා. ඒ මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ප්‍රධාන ඉවකට පරිච්ඡ බ්‍රාහ්මණ පවුලක හිටපු හොඳ ත්‍රිවේදයේ දැනගත්ත නමුත් ඒ ත්‍රිවේදයේ තුල සත්‍ය නැති බව තේරුම් ගන්නට හේතුඵල ධර්ම පිළිබඳ ඇහිනකොටම මාර්ග ඥානයක් ලබා ගන්න තරම් පින් මෝරලා තිබුණා වැඩගත් පවුලක ලොකු අයියා කෙනෙක්. ඉතින් උන්වහන්සේ ඒ ඉදිරි පිට වෙච්ච ගමන් මුළු පවුලම ඒ සමුදේම උන්වහන්සේත් රැයින් පිටමන් කරා සර්වචන් වහන්සේ අතුරෙක් විදිහට සැලකුවා වශයෙන් ග්‍රහය කරන කෙනෙක් විදිහට වටිනා සනුවරයක දැනවත් පින්වත් දරුවෙක් නොමග ඇරියා මිත්‍යා දෘෂ්ටියට බදවගත්තා කියන අදහසයි ඒ මුල් නෑදෑය ඇති කරේ. ඉතින් මේ ස්වාමීන් වහන්සේට හරි අමාරු වුණා තමන්ගේ පවුලේ අයට සත්‍ය කියලා දෙන්න. මොකද ඒ ඔක්කොම දෙනා මෙයා දිහා බැලුවෙම සනුවරේම බැලුවෙම මේ කාලකඩාගෙන ඉහිලි ගිය එක්කෙනෙක් වගේ හිතෝකාරයෙක් වගේ. මොනවාද තාමත්ම ප්‍රයෝගශීලීව එක එකනා එක එකනා උපක්‍රමශීලීව තමන් විඳින සැපය පෙන්නලා තමන් විඳින සැහැල්ලුව පෙන්නලා එක එකන කඩගත්තා. එහෙම කඩාගත්ත කෙනෙක් තමයි මේ උපසේන කියන බාල සහෝදරය. ඉතින් ඒ ස්වාමීන් වහන්සේට සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේට අම්මගේ නම අනුව සාරි බැමිණියගේ පුතා කියන නම සාරිපුත්‍ර කියලා කිව්වා. ඒ වගේම මේ උපසේන හාමුදුරනේ තාත්තගේ නමින් වංගත්ත පුත්‍ර කියන නම ඇවිල්ලා තියෙන කියන්නේ සාරි බැමිණිය සහ වංගන්ත කියන බමුණ අතර පැවිදි විවාහයේ දරු දෙන්නෙක් තමයි මේ සාරි පුත්‍ර සහ උපසේන කියලා සඳහන් කරලා තියෙන්නේ. ලෝක පුතා සාරි පුත්‍ර සාන්සේ අම්මගේ නමින් හඳුන්වනා දෙවෙනි කාල පුත්‍රගේ නමත් අතර සාරි පුත්‍ර සාන්සේ කොලිට කියලා නමක් තිබ්බා. මියාට උපසේන කියන නම තිබ්බේ අර වංගන්ත පුත්‍ර කියලා නමයි දාලා තියෙන්නේ. ඉතින් මේ ස්වාමීන් වහන්සේ පිළිබඳ කතා ප්‍රවෘතිය සාසයට සම්බන්ධතාවය මුංජු පිටකෙම කියනකොට කිම වල හම්බ වෙනවා. පළවෙනි තැනේදීම දකින්නේ සර්වඥාසිකේ තොක්ක කරන වෙලාවක් සර්වඥාසිකේ දෝසාන වෙලාවක් අපේ දැන් පරිවාචකයෙන් පාවිච්චි කරනවා නම් සර්වඥාසිකේ පළවෙනි බුද්ධ ශාසනයේ පළවෙනි අවුරුදු 20ම පූර්ව බුද්ධ ශාසනය කියලා හඳුන්වලා දෙන්නේ ඒකේ විනය නීති තිබිලා නැහැ ඒකේ සීනාසන පිළිගැනීමක් තිබිලා නැහැ, ගුරු පරම්පරාවක් තිබිලා නැහැ, පොත්පත් තිබිලා නැහැ. ඉනේ කරන නිවන් දකින්න ඊට පස්සේ තම තමන්ගේ විවේක ජීවිත ගත කරනවා. ආචාර්ය පරම්පරාවල් නැහැ, පොත්පත් නැහැ, ලැබුණේවල් නැහැ, සීනාසන නැහැ, සීලචාරි වැඩිනවා. අවුරුදු 20කට පස්සේ තමයි මේ සර්වචනසේ ක්‍රම ක්‍රමී සීනාසන බාරගෙන ආචාර්ය පරම්පරාවල හැදින් ඉඳ තියලා විනීනි ස්පනවල වැඩ පටන් ගත්තා. මේ විනීති පරමන්ත ඉස්සලා කාලේ මේ උපසේන ස්වාමීන් වහන්සේ කියන්නේ පූර්ව බුද්ධ ශාසනය පැවිදිච්ච කෙනෙක් පැවිදි වෙලා තමන් වහන්සේ උපසම්පදා ලබාගෙන තිනවා ඒකට පැමිණිච්ච පැවිදිච්ච ක්‍රමයට දැන් අද තියෙන ඔය මේ කර්ම වාක්‍ය හතරක් කියමිනේ උපසම්පදා නෙවෙයි ගොඩක් ක්‍රම ඒ දවස්වල තිබිලා තියෙනවා ශාසනය හැදෙන වෙලාවනේ ඉතින් මේ ශාසනය උපසම්පදාවක් ලැබලා ඒක අවුරුද්දක් යනකොටම ගෝලීක කරලා තියෙනවා ගෝලයක් හදලා ඒ ගෝලයට අවුරුද්දක් වෙනකොට සර්වචනාංශේ වන්දනා කරන්න ගිහිල්ලා ඉතින් සර්වචනාංශේ සුවඳ සාකච්ඡාවක් කරලා මේ අහනවා දැන් මේ නමට වස් කීයක් වෙනවද කියලා. ඒකවල සර මේ උපදීන ස්වාමීන් වහන්සේන අවසරයි ස්වාමීන් වහන්සේ මට වස් දෙකක් වෙනවා. ඒකට මේ අතර කීයක් කරනවද? එයාට වස් එකක් වෙනවා. මේ කවුද මේ? මේ මගේ ගෝලයා ස්වාමීන් වහන්සේ. එතකොට බුදුරජාණන් කියනවා ඔබ තාම බණාලා කායෙන් හරි හැදෙන්න තියෙන වයසේ ඔබ තව මිනිස්සු හදන්න හදනවා. මේක මේ ඕනෑමට වැඩිය කලින් ගිහිල්ලා මේ සිනක වඩා ගන්න හදන සාසනය නරක කරන වැඩක්. සද්ධාව ඇති කෙනෙකුට මේක අහනකොට සද්ධාාවක් ඇති වෙන්නේ නැහැ. සද්ධා දිනනකොට සද්ධාව වැඩෙන්නේ නැහැ. මේක විනයක් නෙවෙයි. තමනුත් කිරිකොද්දී අම්මගෙන් තමයි කාටද කියලා දෙන්න හදනවා වගේ මේ වැඩේ ගැලපෙන්නේ නැහැ කියලා බොහොම ඉත් පුරුෂයා මෝග පුරුෂයාගේ නාමයෙන් සපතරණකින් දෝසාන. මේක අහුවර පස්සේ මේ සංසාර සංවේගයක් පාල වෙනවා. නොදැනුවත්කමනේ දන්නේ නැහැ. තමයි ඉක්මනට පැහැය වෙනවා. අනුල බණ උගන්නන්න ගෝලිය හදන්න කියා පස්සේ සපතරණතු හොඳටම ඩොක්කක් අයින්නවා. පිළිදෙන්නම අයින්නවා. මේ සතර රිදිලා කියලා ඇත්තටම රිදිලා කියනවා. මේ තරහ ඊට පස්සේ ගිහිල්ලා තාමත්ම උක්‍ර ප්‍රතිපත්තිලා කළා ඒ කියන්නේ දුතාගතhari වරණ්‍ය වාසියෝ පින්දපාතිකව ගත කරලා නබෝ කලකින් ස්වාමීන් වහන්සේ අරහත්ත්‍ය සාක්ෂාත් කර ගන්නවා අපේ මේ කතානායක අපසේන වංගල පුත් ස්වාමීන් වහන්සේ. ටික දවසක් යනකොට මේ ස්වාමීන් වහන්සේ පිළිවටේ සෑහෙන පිරිසක් පැවිදි වෙන්න ගෝල කමලවන්න කැමති වෙනවා මේකේ ස්වාමීන්ගේ ජන්මගතිය කාර්යත්වයේ නායකත්වයක් දෙන්න පුළුවන් ශක්තියක් තිබිලා තියෙනවා. නමුත් ඒ අර කාය වයස වෙමින් කලින් යුවකක් වෙන්නේ හරවචනාචාර විදියට දොස් පවර්ලා තියෙන නැත්නම් අනුබාර පින්නලා තියෙන එකත් ඉස්සරහා බලලා කරපු එකට කියම දන්නේ නැහැ. ටික දවසක් ගියාට පස්සේ ගෝල පිරිසක් රැස් වෙනවා. ඉතින් මේ කාලේ පැවතිච්ච සිස්ටම් තමයි වරින් වර එවැනි නායකත්වයේ දෙන ඝන නායකත්වයේ දෙන ස්වාමීන් වහන්සේලා කොරවිසක් හම්බෙච්චාම සර්වචරණසලාට ගෝල පිටත් තන ගහගෙන යනවා වන්දවලා අතුරුලා දීලා ආශිර්වාද කරගන්න. ඉතින් මේ ස්වාමීන් වහන්සේ දුර බැහැරක ඉඳලා සර්වචාන්සේ බලන්න එනකොට සර්වචනාංශේ පණිවිඩයක් කියලා තියෙන ගිහිල්ලා මාස 3කට මම කැලේට යනවා කිසි කෙනෙක් එවන්න බව හම්බ වෙන්න පින්න පාතකේ හාමුදුරගෙන කැලේ ඉතින් ඊට පස්සේ මේ සර්වචනාංශයේ මෙහෙම ගියාට පස්සේ දැන් අපි මෙතන තමයි ඊට මැදස්ථානේ. දැන් මෙතන ඉඳලා සර්වචනාංශ වෙනදාට ගිහිල්ලා මෙතන ඉන්න සංඝයාට කියනවා මම විවේකී සඳහා යනවා. කිසි කෙනෙක් වන්න එපා. මාව හම්බ වෙන්න පිටපාත යන විතරක් එක්කෙනෙක් කියන්නේ කියලා පිටපාතාරක භික්ෂුව කරවෙන්නේ කොට එන්නයි කියලා. එතකොට අර සංඝයා වහන්සේලා කතිකාවතක් ඇති කරගන්නවා. දැන් සරුවචනාංශී පීඨය පරවලා තිනවා. හම්බ වෙන්නේ ඉපයි කියලා හම්බ වුණොත් එයාට වැරද්ද සිද්ධ වෙනවා. පාචිත්‍ය අපත්‍ය සිද්ධ වෙනවා. ඒ නිසා එයා ඒ වැරද්දට සමාවිල්ලන්න ඕනේ කියලා සංඝයාට සමුඛයක් ඇති කරගන්නවා. ඒතර මේ උපසිනවන්නත් පුත් ස්වාමීන් වහන්සේ වඩිනවා මේ ස්ථානෙට වෙලා කියනවා. මංගෝලිතේ කාලවලට සර්වඥාන්සේ මහලකින් අවසරයි. කියනවා මේ බෑ මාස තුනකට සර්වචනාංශේ මේ අරණිගත වෙලා ඉන්නවා විවේකව කවුරුත් එක හම් වෙන්න කැමැත්තක් නැහැ ගියොත් හම්බෙන්න ගියොත් වැරදි වෙටි බැගෙනවා අතරතක් කෙරුවා වෙනවා සමාව ගන්න වෙනවා කියලා මේ සංසේ ගණන් ගන්න නැතුව ඊළ වල සර්වඥාන්සේ හම්බුනට පස්සේ සර්වඥ බොහෝම සුවදව මේ සංසේ කතා කරලා අර විචාරයේ ඉස්සරහින් ඉති අනිත් පැත්තක් වෙන්නේ අදාලා කියනවා ආවංගන පුත්ත කොහොමදයි අපිට මේ දැන් අඬ ගන්නවා ගෝලෝ ටික හරි ෂෝක් නේ. බොහොම හොඳට ගෝලේ හදාගෙන කියනවා. යතෝ මන බදල සොළුයි ප්‍රසාදනීයයි කොහොමද මේ දරුවන් මේ ගෝලයක් හදනකොට කොහොමද ක්‍රියා කළ ආකාරය කියලා. ඊට පස්සේ ඒ ස්වාමීන් වහන්සේ කියනවා ගාන සමාම සංවේගය පහල කරගෙන මම ආරණ්‍ය වාසී වුණා. මම පිට පාටි වුණා. මම දුතාංග දාය වුණා ඒක ඉවරලා මලකට එනකොට සෙනඟ මම කියන්නේ ඔයගොල්ලෝ සරණේ වාසි වෙන්න කැමති නම් විතරක් ඉන්න ඔයගොල්ලෝ පංශකූලික වෙන්න කැමති නම් ඉන්න ඔයගොල්ලෝ පිටින් වාසි නම් වෙනවා කැමති නම් ඉන්න එහෙම නැත්තම් යන්න ඉතින් මලකට එන්නම ස්වාමීන් වහන්සේ මේ මූලික කොන්දේසි වලට අරතෙච්ච කට්ටිය ඊට පස්සේ මම ඒගොල්ලෝ ඉක්මවනවා කියලා දැන් ප්‍රසංසා කළා කියනවා එහෙනම් ඊට පස්සේ මාව මේ වගේ වෙලාවට මාව හමු වීමට කවුරුත් එපයි කියලා මම ගියාට පින්ඩපාතේ භික්ෂුන් වහන්සේලාට ආරණ්‍යක භික්ෂුන් වහන්සේලාට පාංශුකුල භික්ෂුන් වහන්සේලාට ඕන වෙලාවක මට මම එන්න අවසර දෙනවා කියලා නිකන් අර වංගත පුත් ස්වාමීන් වහන්සේගේ ක්‍රියාවලිය අනුමෝ අනුමත කරන වචනයක් කතා කරනවා කතා කරලා කියනවා වංගත පුත් දන්නවද සංඥා විදිහ මෙහෙම පචිචය දේශනා කරලා තියෙනවා මාව අපෙන්ට ආවොත් තන්තරන්තක් තමාව ගන්න ඕන කිය ධර්ම දේ කතාව කියන. කොහොම මම එනකොට මට ආරංචි වුණා ස්වාමීන් වහන්සේ. එහෙම තියෙද්දී ආවේ කියලා. එතකොට මේ ශාන්ති කියනවා ස්වාමීන් වහන්සේ සංඝයාට විනයෙහි පරවට අවශ්‍යයක් නැහැ. විනිවිද වාසන අවසාන පූර්ණ ආකේ තියෙන උපහාසයට විතරයි. ඉතින් මේ සංඝයා මනස විදිහින් අපි කවුද කරන්නේ? මේ විනේෂ බලන්න පුළුවන් මේ ශාසනයේ සර්වඥාන් වහන්සේලා විතරයි. ඒසොර බුදුරජාණන්සේ හා කියන්නේ නැහැ නෑ කියන්නේ නැතුව යාට විශේෂ වරයක් දෙනවා. ඒනම් කියන්න සංගයාට ඊට පස්සේ උනා ආරණ්‍ය වාසී කෙනා පින්ඳ පාති කරනා පාණසුකුලි කරන ඕනෙලා මාව හම්බෙන්න පුළුවන් කියලා. මේක ඒ ස්වාමීන් වහන්සේ පිළිබඳව ශාසනයේ විනය පොතේ සඳහන් වෙන තවත් අවස්ථාවක්. පසු කාලීන මේ ස්වාමීන් වහන්සේට ඇත්තටම සර්වචනාංශයේ ඒ දග්ගපාලියේ ස්තුතියක් කරලා තියෙනවා සියලු දෙනාගම සිත් පහදවන සුළු සියලු ආකාරයේ සිත් පහදවන සුළු කෙනෙක් කියලා සමන්ත පාසාධිකා කියන ගෞරව නාමයක් මේ ශාස්ත්‍රය දීලා තියෙනවා මේ ස්වාමීන් වහන්සේ මේ හැම ඉරියාවක්ම හැම ක්‍රියාවක්ම සියලු දෙනාගේ හිත් පහදිනවා එතන සියලු දෙනාම මේ ශාස්ත්‍රයට හිත් පහදින නිසා ඉතින් නිසා ප්‍රසිද්ධ ස්වාමීන් වහන්සේ නමක්. ඉතින් පසු කාලයක මේ අපි අද තෝරාගත්ත ගාථා වලට සම්බන්ධය කිව්වොත් පසු කාලයක සර්වචන් වහන්සේ පාර්ලිය වනයේට වඩින්න හේතු වෙච්ච සංඛ්‍යා අතර අරුදයක් කරගන්න. පුංචි විනය ප්‍රශ්නයක් මට ඒ මූලධර්ම දන්න අභිධර්මයේ පැත්ත දන්න කට්ටියයි විනය දන්න කට්ටියයි අතර විශාල ගැටුමක් ඇති වෙනවා. මුංචි දෙයකට කිසි දෙයක්ම එක්කෙනෙක්වත් පිටිපස්ස යන්නේ නැහැ. එනිසා වචනාච උපදෙස් දීලා මේ උපදෙස් දෙනකොට මේ සංඥා අංශල කොච්චර ඔලොමල වුණාද කියනවනම් මේ උගත් දෙවිවලම උගත්. ඒක ස්වාමීන් වහන්සේ මේක ගැන කලබල වෙන්න එපා. ඔබ වහන්සේ මේ සංඥා වශයෙන් අපි මේ ප්‍රශ්නේ විසඳගන්න ඔබ වහන්සේගේ ආශාවකට අපිට අවශ්‍ය නැහැ කියලා සර්වචනාංශයෙන් ප්‍රකාශ කරනවා. ඉතින් ඊට පස්සේ සර්වචනාංශේ සංඝයා තනි කරලා පාර්ලිය වනයේට වදින කතාවක් ශාස්ත්‍රයේ සඳහන් වෙනවා. අර එහෙම ඉන්න වෙලාවක දැන් සර්වචනාංශේ ආරණ්‍යයට ගිහිල්ලා ඇතුලේ ඉන්න සීනාසනයේ ඉන්න සංඝයා අතර දෙපිරිසක් විශාල ගැටුමක් මුල්ලම දාන්න කට්ටිය අර වෙන්නේ තර කට්ටිය කියන්නේ කැමති නැහැ. විනය ධර්ම කියන දේවල් මූල ධර්ම දන්න අභිධර්ම දන්න කට්ටිය පිළිගන්න කැමති නැහැ. දෙකොල්ල දෙකොල්ල වාද කර කර. ඒ අනුව ගිහියොත් වාද කරනවා. ඊට පස්සේ උපාදකයොත් වාද කරනවා. දායකයොත් වාද කරනවා. ඉතින් මේක ඉවරයක් වෙන්නේ අනුවම තියෙන වෙලාවක බොහොම ශාසනික හැකියාවක් ඇති ස්වාමීන් වහන්සේ නමක් මේ ප්‍රශ්න පිළිබඳව ඒ ස්වාමීන් වහන්සේට හැකියාවක් නැහැ. මොකද කරන්න ඕනේ කියලා ගිහිල්ලා පත්කඩේල පොසලක් වැඳලා මේ පොකන්ද උපසීන වංගකට උත්තර සාංශ කියන සාංශකේ ශාසනික අර්බුදයක් තියෙනවා. දැන් අපි මේ වගේ අර්බුදයකට මුහුණ දෙන සාක්ෂි වෙන අපි ඉදිරියටත් මේ වගේ දෙයක් આવුවත් අපි මොකද කරන්න ඕනේ කියලා. එතකොට මේ ස්වාමීන් වහන්සේ මේ වංගකට උත්තර සාංශ බුදු දානත් එකපාරක් එනම් බැලුම් කාලා පස්සේ සර්වචනාදගෙන ස්තුති ලැබපු ස්වාමීන් වහන්සේ නමක් කියලා උගා පැහැදිලි ස්වාමීන් වහන්සේ නමක්. සාරිපුත්‍ර ස්වාමීන්ගේ ගිහි මලයක් වෙනවා. ඊට පස්සේ ඒ ස්වාමීන් වහන්සේ කියනවා මේම නෙවෙයි ඔయిత වැඩි ආරමුදාව තමන් කරන වැඩේ එහෙම නැත්නම් තමන්ගේ භාවනාව සමත විදර්ශනා වැඩෙන්න නම් බුදුහාමුදුරුවෝ කියලා තියෙන ක්‍රමයක් තියෙනවා. අන්නේ ක්‍රමයට වැඩ කෙරුවොත් රටේ අරුබුදදී ලෝකේ පොකට ප්‍රශ්න තියෙයි. හැබැයි මට සාතිකල කියන්න පුළුවන් ඔබ බේරෙනවා. බේරෙන්න නම් මම නම් දෙන්නේ මේ උපදේශ පන්තිය කියලා මේ කියපු උපදේශ පන්ති තමයි මම ඔය ඒ උපදේශ පන්ති ගාථා 10ක් තියෙනවා ඒ නිසා මේක තේර ගාථා පොතේ දශක නිපාතේ මේ උපසේ වාගන්ත පුත්තු ස්වාමීන් වහන්සේගේ ප්‍රවෘත්ති සඳහන් වෙන්නේ මේ ස්වාමීන් වහන්සේ ගාථා 10කින් කියනවා ඇතුළතත් අරුළු තියෙන්න පුළුවන් තමයි ඒ කොලේ රෝග ප්‍රශ්න මොන මොන හරි දේවල් කියනවා දැන් බාහිරේ තාක්ෂණයේ ඇතුළත ප්‍රශ්න තියෙනවා. ඒකවල බාහිර අන්‍ය තීර්ථයන් ශාසන කෙනෙක්ම කරේ කොච්චර જાති තිබුණා. ඒ යෝගාවචරයාගේ භාවනා වැඩෙන්න නම් මේ යෝගාවචරය මෙන්න මේ ගුණ ටික මේ පසුබිම සකස් කර ගන්න ඕනේ. සකස් කරගත්තා පස්සේ ලෝකේ කලබල ජීුණාට ඒවයි දුක් ගන්න නැතුව, ඒ වගේ හිත අදර ගන්න නැතුව තමන්ට තමන්ගේ හැල්මේ යන්න පුළුවන් කමක් මේ ශාන්තිය අත්දකලා තියෙනවා. ඒක නිසා වෙන්න ඇති මේ ශාන්ති සමන්ත පාසාලිකා වෙලා තියෙන්නේ. ඒ නිසා වෙන්න ඇති මේ වගේ අරුතයක් තියෙන වෙලාවදී සර්වචනාංශේ මේ පැත්තකට වෙච්ච වෙලාවේ මේ ස්වාමීන් වහන්සේ ගාවට තව කෙනෙක් ගිහිල්ලා උපදේශ පැතුවේ. ඉතින් ඒක නිසා අපට මේ ජීවල් වලින් ආදර්ශය ගන්නතොත් අපේ ජීවිතවලත් එක හැල්මක දිගට භාවනා සිද්ධ වෙනවා නෙවෙයි මහානකම 100ක් අංග සම්පූර්ණ වෙනවා නෙවෙයි අඩුපාඩුම ගොඩක් තියෙනවා අන්නේ වෙන වෙන අඩුපාඩුම් වලදී අපි ඒකේ තියෙන නපුරු බලපෑම ඒකේ තියෙන චිත්ත පීඩ අඩු කරගෙන ඉස්සරහට මේ වෙලා තියෙනවා ස්වාමීන් වහන්සේලා කතා කරලා තියෙනවා මෙන්න මෙහෙමම හැසිරෙන්න ඕනේ කියලා ඒ පියවස්ථා ටික කටපාඩම් කරගෙන හෝ පිළිපැද්දොත් කරදර නැත ප්‍රශ්න නැහැ කරදර තිබ්බ ප්‍රශ්න නැහැ ඉතින් ඒකට නිස්සරණ වලින් වෙච්ච අනුග්‍රහයක් වශයෙන් අපි ලොකු ස්වාමීන් වහන්සේ ඒ තමයි වාසික පොත්වල මේ ગાථා උපුටලා දක්වලා තියෙනවා. මේ කටයුතු කරගෙන යනකොට බොහෝම බාධා කරදර එනවා. ඒක සමහරලාට සාසනික කරදර. සමහර තමයි බුද්ධිලික දේවල් සමහරට ඒව දෙකේම ගැටුම්. අන්නේ මේනකොට යෝගාවචරය යෝගාවචරකම බාධා කරගන්න නැතුව. ඒ නිසා යෝගාවචරකම අච්චිතව ගන්න නැතුව ඉදිරියට යන්නේ. මේ මෑතකදී කටකරුන්දී ස්වාමීන් වහන්සේත් ඒ සම්බන්ධවම මේ උපසේන වංගන්තුත් ස්වාමීන් වහන්සේගේ මේ දේශන එහෙම නැත්නම් මේ උපදේශ පන්තිය මාතුකා කර ධර්ම දේශනා කර තිබුණා. ඉතින් මට හිතුණා අපේ මේ සීල සමතර සීනාසනය මුල් කරගෙන කරන මේ භාවනා වැඩමුළුවේදී දේශනා වලියටම මේ උපසේන ස්වාමීන් වහන්සේගේ මේ තේරගත ටික සාකච්ඡාව ගත්තොත් හොඳයි කියලා. ඉතින් මුල් කතා තුන තමයි මම ඉස්සරහින් තිබ්බේ විවත්තං අපනිකෝ සංවාලනික නිශීවිතං සීවි සීනාසනම් බිකු පරිසල්ලාණ කාරක. සම්කිට කෙනෙකුට මේ විවේකව වෙන්න ඕනේ නම් කාය විවේක, චිත්ත විවේක, උපදි විවේක වශයෙන් සර්වචනාංශ විවේක ධර්ම තුනක් දේශනා කරලා තියෙනවා. ඒකෙන් උපති විවේකයේ තමයි තියෙන ශ්‍රේෂ්ඨම දේ ලෝකෝත්තර දේ. නමුත් ඒකට යන්න බෑ. ඒ ලෝකෝත්තර ධර්මයකට යන්න බෑ. ලෝකෝත්තර විවේකයට යන්න බෑ. මේ කාය විවේක, චිත්ත විවේක නැතුව. ඉතින් එතන යෝගාවචරය මැසිවි නගන්නේ චිත්ත විවේකේ නෑ කියලා. මට මේ කොච්චර කෙරුවක්වත් මට ආනපානෙට හිත හිටින්නේ නෑ. අර කොච්චර කෙරුවක්වත් මේ හිතේ අඩු වෙන්නේ නෑ. අර පරයන්ක ඉන්න බෑ නැත්නම් සක්මන් කරන්න බෑ කියලා ඒ තමන් අර හිතේ ඒකෝදි භාවයක් එකලසක් සමාජයක් නැති විතරම ඇසුරි නගනවා. නමුත් ඊට ඉස්සරලා කාය විවේකය ලැබිලා තියෙනවා. කාය විවේකේ නැතුව චිත්ත විවේකයක් ලැබෙන්නේ නැහැ. චිත්ත විවේකයක් නැතුව උපදී විවේකයක් ඒ ලෝකෝත්තර විවේකයක් ලැබෙන්නේ නැහැ. ඉතින් මම එකින් එකට එකින් එකට ඉනිමගක පඩි වගේ සඳහන් කරලා දෙන්නේ මේ උපසේන වංගාටපුත් ස්වාමීන් වහන්සේ එවැනි අභිවෘද්ධියක් බලාපොරොත්තු වෙන යෝගාවචරයට විශේෂයෙන් මෙතන භික්ෂුන් වහන්සේලා තමයි අරමුණු කරලා තියෙන්නේ. නමුත් මේ ಗುಣ වශයෙන් බලනකොට කාටවත් එකසේ හිතට තියාගත්තට වඩාක් නැහැ. විවර්තං අපනිකෝසං තමං විවේක සේනාසනයක් භජනය කරන්න ඕන. අපනිකෝසං කියලා කියන්නේ ගමෙන් නගරයෙන් එන ගෝසාවලින් තොර. කරකම් බැල්ලෙන් අයින් වෙච්ච විවික්ත සීනාසනයක් එනතන විවේක සීනාසනයක් හසු කරන්න කියලා කියනවා අප්පනිග්ගෝසට තද බල කංකූරණ ශබ්ද නැති කකරච්චල නැති වාල්මික නිෂේවිතං වල මුර්ගයන් ඉන්නතක වන මුර්ගයෝ විතරයි දන්නේ මේ ඒ වරමුණ ඉන්නතර විතර විවික්කී අනික හැමතැනම මේ මනුස්සය එකතු වෙච්ච තැන් වල කලකට බැල්ල විතරයි. දෙන්නේ කෙරතුනොත් කලකට බැල්ල. වාරමික ඉන්න තැන්වල කියලා කලකට බැල්ල කෙරුවොත් එම සත්තු වෙලා කාලා දාන. නිසා කැලේ ජීවත් වෙනකොට අත්ද කරන්න යනවා කියලා කියන්නේ වලහට අන්න ගන්නවා කියන එක තමයි. අනුසරණයට ඇච්ච ගමන් වලහයනවා. නිසා කැලේ යනකොට කැලේ ඉන්නකොට මතක් කරලා තියෙන්නේ ශබ්ද කරන්න එපා. අතකෝට කරනකොට කමන්නේ. උලන් හවුවට කමන්නේ. වතුර වැක්කරනකොට කමන්නේ. මොකටද ඇච්ච ගමන් ඒ වල යාල මුර්ගයන් දන්න ගොදුරක් ළඟට ඇවිල්ලා ඉතින් ඒක නිසා කායික වශයෙන් තමන් හැසිරෙන්න ඕනේ මේ විවිධ සීනාසනයක් කියන්නේ විවේක සීනාසනයක් වෙන්න ඕනේ ශබ්ද අඩු තැනක් වෙන්න ඕනේ වාලමික නිෂේවිතා ඒ කියන්නේ වනමුර්ගයන් හැසිරගත්ත මේ වනමුර්ගයන් හැසිරගත්ත තැන කාමසේවණයට කැමති කෙනාට හිඳරිලා හිඳව බෑ කාමසේවණේ කරන එක නා වනමුර්ගයන් කැමති නෑ වනෝර්ගයන් ඉන්න තැන බයයි. වනෝර්ගයන් ඉන්න තැන බය වෙන්න නම් කාය ජීවිත নিরপেক্ষ වෙන්න ඕනේ. ඉතින් ඒක නිසා භාවනා කර කර යන්න යන්න එහෙම නැත්නම් තමයි මහානකම තේරුම් ගන්න තේරුම් ගන්න අරණ්‍ය වාසී වෙන්න වෙන්න තමන් ස්වභාවික පරිසරයට එනවා මිස ඒ ස්වභාවික පරිසරය තමන්ගේ දෙතින් යන්න බෑ. Taman ඉන්න ගෙදරට පැකට් කරලා මගේ පොලිසින් බෑග් එක දාලා ස්වභාවික පරිසරෙ ගෙනියන්න බෑ. Taman ස්වභාවික පරිසරෙට. මෙතන ස්වභාවය කියලා කියන්නේ කාමයට නෙමෙයි. කාමයේ අනිත් පැත්තට යන්න. එතකොට මේ ස්වාමීන් වහන්සේ ඊවංගන්ද පුත් ස්වාමීන් වහන්සේ දේශනා කරන ටික ශිෂ්ටාචාරයට විරුද්ධ යන පැත්තක් වෙන්න. ශිෂ්ටාචාරය කියන්නේම මේ කොන්ක්‍රීට් වනාන්තරයක් නිතරම මිනිස්සු ගැවිසගත්ත ගෝසාවෙන් පිරිච්ච සත්තු දකින්නකොට හිඳාඩිය දාන පරිසරයක් තමයි තියෙන්නේ අපි විශිෂ්ටයි කියන තැන් වල එහෙම නැත්නම් රාජධානි කියන තැන් වල එහෙම නැත්නම් අගනුවර කියන තැන් වල නගර කියන තැන් වල නියංගම් කියන තැන් වල ගම් කියන තැන් වල දැන් මේ පෙන්නනවා මේ වගේ පරිසරයක හිටියොත් ඔය හිත තැම්පත් කරගන්න පැත්තට කතා කරන්න එපා දෙකක් කියලා අර දවසට පැත්ත මේක තැම්පත් කරන්න පැත්ත සේවයේ සීනාසනම් බික්කු මෙන්න මේ වගේ සීනාසනයක් භික්ෂුවක් විසින් සේවනය කළ යුතුයි පරිසල්ලානා කාරක කාරණ තමන්ගේ විවේකයේ පිණිස තමන්ගේ උදේකලාව පිණිස විවේක සේනාසන කසෝ කරන්ට අපනි ගෝස ගෝසාවන්ගෙන් අඩු වගේම ව්‍යාල වර්ගයන් ඉන්න තැනක ඉතින් දැන් මේ සර්වජන් වහන්සේ විවේක සේනාසන කියලා නිසද්දව භාවනා කරනවා කියලා කියන්නේ වරින් වර සර්වජනාසෙත් පරිසල්ලානයට කැමතියි ජීවිත වෙන්න කැමති. ඉතින් ඒක හරි පුදුමාකාර කතාවක් බුදු වුණාට පස්සේ මොකට විවේකී. බුදු වෙලී ඉස්සෙල්ලා නම් තරමඬ වටිනවා මේ විවේක සීනාසන කියලා පණ භාවනා කරලා සතර සමාධිය ගන්න වඩා. නමුත් සරුවචන්සේ බුදු වුණාට පස්සේ සිද්ධි කීපයක් සඳහන් වෙනවා. සංඝයාට කියලම මම මේ විවේක සීනාසනයක නිසද්ද වෙලාවට එන්න එපා කවුරක්වත් මාව අහන්නේ මාස දෙක තුන සරුවචන්සේ ඉඳලා තියෙනවා. ඉතින් එතකොට භාවනා කරන කෙනෙකුට හිතා ගන්න බෑ බුදුරණට පස්සේ මේ මොකද කරන්නේ. ඉතින් ඒ සමහර වෙලාවට කරුවචන්චේම ගිහිල්ලා ඉඳලා විල් සංගයන මානෙන් මම දැන් මේ මම ශාස්ත්‍රඥාන්සේ වශයෙන් කරුවචන්නාන්සේ වශයෙන් මේ වගේ විවේකයට ගියාට පස්සේ මොන විදිහේ සමාධියක් මම භජනය කරාද මොනවාගේ භාවනාවක් මම කෙරුවද කියලා අන්‍ය තීර්ථක බමුණ ඇහුවොත් ඒ බමුණා මොළ මොනවද කියන්නේ කියලා. ඒ කියන්නේ සර්වඥාසේ දන්නවා ඕනම කෙනෙකුට ප්‍රශ්නයක් තියෙනවා. මේ බුදු වෙච්ච බුදු ආමතරෝ ගිහිලා ආවනට භාවනා කරා. බුදු වෙච්ච බුදු ආමතරෝ ආයෙ කොට ත්‍රිවිධ සේනාසනේ පරිණේ කරා. සර්වඥයන් සඳහන් කර දෙන කවුරු ඇහුවොත් කියන්නේ මම ආනාපාන සති සමාධිය හිටියයි කියලා. ආනාපාන සති සමාධිය මේ ගීගවල ඉන්න අමුදරුවා රකින්න නිතර අසහනින් පෙළෙන ආතතිගත මනසකට විතරක් නෙවෙයි බුදු මනසකට ආහාරයක්. බුදු මනසකට අවශ්‍ය කරන දෙයක්. ඒක නිසා මේ ආනාපාන අපි කොච්චර නොසලකනවද කියලා කියනවනම් අපි අවුරුදු 100ක් ඉඳලත් මැරෙන්න ඉඩ තියෙනවා එක හුස්මක් අසියෙන් ගන්නට. බෞද්ධ වෙලා. අපි සමාජ භාවනා කාර්යෝත් කියාගෙන ඉතින් ඒක නිසා ඒ අවශ්‍ය කරන දෙයට අවශ්‍ය අගය ආරම්භය දෙන්න ඒ සුපුරුදු පරිසරය කරන්න බෑ. සුපුරුදු පරිසරයේ හුස්ම දිහා බලනවා කියලා කියන්නේ කාල කාණිකව. කාලේනාචිකය මොකක්ද හම් වෙන්නේ? ලාභ සත්කාර සම්මාන සිලෝක මොකක්වත් හම් වෙන්නේ ඒ වෙනුවට හුස්ම අමතක කරලා වෙන මොනවා හරි ශිල්පයක් ශාස්ත්‍රයක් කරගත්තොත් නම් හොද්ද පොර කරගන්න පුළුවන්. ගාණක් හම්බ කරගන්න පුළුවන්. ඒක නිසා කවුරු හරි කිව්වොත් එහෙම මම මේ කරන්නේ සම්පූර්ණ කාලය යොදලා ආශ්‍රව ප්‍රසවාස බලනවායි කියන්නේ. ඒ අල්ලගෙන ඉන්න පිටත කොටුව තමයි. ඒ වින කරන්න දෙයක් නැත්තම්මනේ ඔබ කරන්නේ කරන්න මොනවද කියන්නේ කාලකාන්‍යම නම් තමයි ආනපාන බලන්නේ. අන්තිම කාලකාන්‍යය කරන්නම දෙයක් නැතිව ආනපාන බලන්න නැත්තම් වෙන මොනවද බලන්න. අපි මට මතකයි 10 පන්තියේදී විභාගය කරලා මම යන්තම් පාස් වුණා. යන්තම් පාසලා දැන් ඔන්න උසස් පෙළ වර්ගයේ. මම කියන හොඳ යාළුවෙක් අපි හැමදාම ගැටල් පන්සලේදී හම්බ වෙනවා මේ ඕයට. ඕයට ගැටල් පන්සලේ යන්නේ මොකටද කියලා අහන්න එපා මගෙන්. කොහොම හරි පන්සලේ ගිහලා හම්බ වුණාට පස්සේ ඉතින් කීප දෙනෙක් ඇවිල්ලා වුණා දැන් මචං ඔබ මොකද කරන්නේ කියලා. මේ ආශ්‍රව ප්‍රසස් කරනවා. මොනවත් කරන්නේ නැහැ කියන එක කියන්නේ ඒකට රසාවකුත් නැහැ ඉගෙන ගන්නෙත් නැහැ මොකුත් නැහැ අපි මේ දවස්වල ආශ්‍රව ප්‍රසවාස කරනවා ඒක තමයි කාලකන්ව වැඩි. ඒ නිසා යෝගාවචරය මේ කාලකන්නිකමට උත්තර වටිනාකමක් දෙනවා කියන තමයි බුද්ධාලම්බන ප්‍රීතිය කියලා කියන්නේ. බුදුන් කෙරෙහි ඇති ශ්‍රද්ධාව කියන්නේ ඕකට තමයි. ධර්මයකට ඇති ශ්‍රද්ධාව කියන්නේ ඕකට තමයි. සංඝයා කෙරෙහි තියෙන ශ්‍රද්ධාව කියන්නේ මේ කිසියම් දෙයකට කිසිම බලප්‍රෝජනයක් නැති දෙයකට සියල්ල කැප කරලා ගිහිල්ලා සම්පූර්ණ වටිනාකමක් දෙනවා. වෙන විදිහට කියනවා නම් ඒ වාගේ බුද්ධ ආදී උත්තරමයන් වහන්සේලා බුදු වෙලත් භාවනා කරන මේ භාවනාවකට වටනා කරන මේ ආනාපානයකට මූලස්ථානය දෙන්න මුල්තන දෙන්න නම් අපි සිල් ගන්න ඕනේ නෑදෑයන්ගෙන් වෙන් වෙන්න ඕනේ වස්තු භෝගලින් වෙන් වෙන්න ඕනේ හිත කය පිරිසුදු කර ගන්න ඕනේ ඒ වටිනාකම තේරුම් ගන්න ඕනේ තේරුම් අරගත්තට පස්සේ වෙන හුස්මක් ගන්නවත් බෑ කියලා සිහියෙන් යුතව හුස්ම ගන්නවත් අපිට බෑ. අපි මොන ශිල්පේ කරා. ඉතින් ඒක නිසා මේ වංගරට පුත් ස්වාමීන් වහන්සේ මතක් කරන්නේ මේ වගේ ආරුද්ධ කාලේ තනක ඉඳගෙන තමන්ට හිත ටිකක් කීකර කරගන්න ඕනේ නම් තමන්ගේ හිත ඒකාග්‍ර කරගන්න ඕනේ නම් ආනාපානේ මාරි මුගේ හරි. ඒක න අනිවාර්යම පරිසරයේ සලකන්න ඕනේ විවේක සීනාසනය ඇසුරු කරන්න ඕනේ නිස්සද්දතාවය ඇසුරු කරන්න ඕනේ වනමුර්ගයන් ඉන්න තැනක ඉන්න ඕනේ. වෙන විදියට කියනවා නම් මිනිස්සයා වනමුර්ගයාටත් වැඩිය තුච්චයි වගේ තමයි පේන්නේ. මනසෙත් එක්ක ඉන්න වාසය දෙපැත්තම පත්වෙන ඉටිපන්වක් වගේ. මොනම තාලයෙන්වත් ඉන්න නිකන් යන්න දෙන්නේ නැහැ. ඒක නිසා වනමුර්ගයන්ගෙන ඕන්න බලන ඉච්චා මර ගන්න කෑවට මොකද? ඔක පැත්තකල භාවනා කරට ඇවිල්ලා ඔරොක්කු දාන්නේ නැහැ. ඒ නිසා වනමුර්ගය හොඳයි. ඒ නිසා නිකන් පේන්න තියෙන්නේ ඒක නිකන් ශිෂ්ටාචාරයට විරුද්ධව ගිය කතාවක් වගේ. අපි ශිෂ්ටාචාරගත වෙන්න අවුරුදු කෝටි ගණනක් කියන්නේ. ඉතින් කොහොමදත් සිටි කලේ. පැද්ද වගේ අපි හිටිය වනෝර්ගියොත් එක්ක. කොහොමද මතක තියාගන්න මේ කැලේ ඉඳලා නගරේ ඉඳලා කැලේට යනවා නෙවෙයි. අපි කැලේ ඉඳලා නගරයට ගිය જાතියක් කියලා. ඒක මතක නැහැ දැන් ඉන්න කට්ටියට. කොළඹ කට්ටියට කොහොමඩක්වත් මතක නැහැ. ඒකට ඉස්තෙන් දැන් කැලේ ඉඳලා නගරේ ඉඳලා කැලේට යන එක මහා ලොකු ලොකු පියවරක් කියලා පියවරන්නේ ආපසු යෑමක් තියෙනවා. අපි කැලේට ඉඳලා තමයි එළියට ගියේ. ඒක නිසා බුදුරජාණන් වහන්සේ දකින්නවා මිනිස්යාගේ ලේවල, මනසගේ ඥානවල, මනසගේ හැසිරීම වල අනිවාර්යයෙන්ම කැලේ වාසි දක්වමඩක් තියෙනවා. මොකද ඒක පටන් ගත්ත තැනනේ. දැන් අපිට අමතක නැති වෙලා මේ ශිෂ්ටාචාරයට ගිහිල්ලා. ගිය දවසේ ඉඳලා මානසික අසහන. ගිය දවසේ ඉඳලා ආතතිය. ගිය දවසේ ඉඳලා දැවිලි දැවිලි. කැලේ ජීවත් වෙනකොට තිබුණ නැතුව නෙවෙයි කැලේ ජීවිතය රාත් වෙනව නෙවෙයි නමුත් ඔය තරම් තදබදයක් නැහැ ඒ නිසා මේ ශිෂ්ටාචාර වීම හරහා ඊළඟට යන පරිප්පුවක් තියෙනවා ඇද්දගෙන නාන නෑමනක් තියෙනවා ඒකේ ශිෂ්ටාචාර විරුද්ධ වෙන්න ඕනේ නමුත් මතක තියාගන්න මේ ශිෂ්ට සමාජය කියන එකෙන් අයින් වීමේ අයිති අපේ මූලික මානව අයිතිවාසිකම් ඒකවත් කරන්නේ නැතුව අවුරුදු 100ක් හමාරක් නැත්නම් 100ක් මේ නගරවල ජීවත් වුණොත් ඒ මනසටයි අපාය ගිහිල්ලා නම් වැඩිපුර වුණක් ලබන්න දෙයක් නැහැ. නගරේ ජීවත් වීමම අපාගත අපාගත වීමක්. අපාය කරණ තියෙන දෙල්ලන් ටික තේරම තියෙන බෑ වෙන නම් වලින් අඳුරලා තියෙන්නේ. ඉතින් මේ මිනිස්යාට තියෙන manussකමේ තියෙන උත්තරම தත්වය තමයි ස්වච්ඡන්දයෙන් කැලේට යන්න පුළුවන්කම. යන්න ගියාම කවුද බාධා කරන්නේ? ධර්ම කියන කට්ටිය. කිට්ටුවන්තිය විතරයි බාධා කරන්නේ. කිට්ටුවන්තිය අනිවාර්යයෙන්ම අපිට විලංගු ගන්නවා, කොකු දානවා, নানা ආකාර දේවල් කරනවා. කවුද දන්නේ මේ ඇයෝ නෑදෑයෝ. ඔය ටික තමයි ආපහු යන කමන්න බාධා. ඉතින් අපි ආයෙත් ඒක නිසා ආයෙත් යනවා අපි ආයෙත් ගාණි වලට යනවා නගර වලට යනවා ගම් වලට යනවා ගිහිල්ලා පුතුමාකාර ආතතියකට යනවා ඒක නිසා නිකන් මේ මේ ස්වාමීන් වහන්සේලා පෙන්න විදියට වනවාසය පිළිබඳව අගේ ආඩම්බරයේ පවා නැත්නම් වනයේකට ගියාට පස්සේ මම දැන් මේ සිල් අරගෙන මම මේ වනවාසයට ආවා කියන එක එළඹ වාසය කරන්න පුළුවන් නම් සතුටු වෙන්න පුළුවන් නම් ඊමණට හිත ගොඩාක් ක්ලාස් වෙනවා ඊගාවට තියෙන චිත්ත විවේක කැලේට ආවට පස්සේ කුඩල කොට උඩ දීපා වගේ ගෙදෙට්ට කතා කර කර හිත කරන දේවල් ගැන හිත හිතා ඊයේ දේවල් ගැන හිත හිතා විතර මිනිස්සු කාට ගෑවක් දන්නේ නැහැ කියලා කල්පනා කර කර ඉන්නවයි කියලා කියන්නේ අපි දුක් කරන කොච්චර කැමතිද කියන එකයි. අසහනට කොච්චර කැමතිද කියන එකයි. ආතතියට කොච්චර කැමතිද මේ ආවත් හිත ගෙදර. කඳ කැලේට ආවට හිත ගෙදර තියෙන්නේ. ඒක තමයි තේරෙන්න පටන් අරගන්නේ කායික වශයෙන් අපි විවිධ සීනාසන භජනය කරාට අපණික් ගෝධ තැන් වල හිටියට වලින් මුර්ගයන් එක හිටියා මේ හිත විවේකයට නෙවෙයි ආසා ආතතියට ආසක්තිය ඒක නැත්නම් අසහනයට ආසාවදී ඒක ගැටුම් දැවිලි දැවිලි කී කල්පනා කර කර ඉන්නවා ඒක නිසා එකක් තමයි එර වෙන නිසා අපිට අරණ්‍ය සීනාසන තියෙනවා යන්න පුළුවන් දෙක තමයි ඒ කීයේ කියන එළඹ වාසය කරන එක. සමාදම් වෙන එක. උපසම්පාදනය කරන එක. අනේ මේ කොච්චර අමාරුකෙන් අපි මේ වගේ අරණ්‍ය සීනාසනට ආවේ කියලා ඒකේ ඒ ලැබිච්ච විවේකයේ බුද්ධ විඳිනවා කියන එක ආරක්ෂක සම්පදාය වලින් උපේලා තියෙන අපිට. අරණ්‍යයට ඇවිල්ලා තියෙන නමුත් හිතියට මොකද gedara තමයි කල්පනා කරන්නේ. එනිසා උපයෝගිතී ආරක්ෂා කරන්න දන්නේ නැහැ. එළඹ වාසය කරන්න දන්නේ. එසේ මේ වංගන්න පුත්තු ස්වාමීන් වහන්සේ මේ බණ කියන්නේ මේ ටික කියන්නේ පැවිදි වෙච්ච ඇත්තක්. එයාට දැනනමත් කැලේට ඇවිල්ලා තියෙනවා. මම කැලේවිලා ඉගෙන කැලේට නෙමෙයි හිතපන්නේ. හිත බැඳලා තියෙන අර නගර වාසයට, ඇලි ගලි වාසයට, ඝණයා කෙරේ, කුලයා කෙරේ බැඳී වාසයට. අන්න ඒ ඝණයා කෙරේ, කුලයා කෙරේ බැඳී ගන්නා මේ ගතිය තමන්ට කවදා හරි තේරෙන්නේ ශ්‍රද්ධාවෙන් මේවා නැත්තම් වෙන දෙකින් අරකමන කැලේකට ගියාට පස්සේ තමයි. ඊට පස්සේ හිතන්න දැන් මරණ මොහොතේදී මොකද වෙන්නේ කියලා. දැන් මේ කුලයාගේ කණ්‍යාගේ කියන මේ බැඳීම තියාගෙන මරණ මොහොතේදී අපි කොච්චර කොකු අල්ලබදාගෙන මරණ මොහොතේදී සැලෙයිද තැවෙයිද ඉවර කරගන්න බැරි වෙච්ච සම්බන්ධතා නිසා. අරක බාගෙදි වුණේ මේක මෙහෙමයි අර ඒක මෙහෙමයි කියලා මැරෙන්නවත් වෙලාවක් ඉතින් කොහොම වෙලා තුනට මැරෙනවාමනේ. කාටද කීයට අත උසරන්නේ නැහැ. ඔකවත්ලා මැරුණාට අපි නම් මැරෙන්නේ නැහැ කියලා. ඒ මත උසන්න පුළුවන් කෙනෙක් නැහැ. අඩු ගානේ ලෑස්තිය, අඩු ගානේ පෙරහුරුවක්. මෙන්න මෙහෙම මේක කරලා යන වෙලාවේදී මම මොන වගේ මානව මානසික වාතාවරණයක ඉඳීද කියලා හරණියකට ඇවිල්ලා ඇත්ත එක වහගත්ත පස්සේ Tamanට හිතට එන දේවල් වලින් පොඩි හරස්කමක් දැනගන්න පුළුවන්. මෙච්චර මහන්සි මාගේ කාකලිට ආවා සීල් ගත්ත සීල් තුන අතර තින්නේ හොඳට පට්ටලාසනයකට වාඩිලා ඉන්නවොත් හිත දැන් මොකද කියන්නේ කිසිසේත්ම නැහැ ඒකෝදි භාවයකට කිසිසේත් නැහැ ඒකාග්‍ර භාවයකට ඒ කොච්චර දෝ කරුණු හොයනවා උඩල කොට උඩ තිබ්බා වගේ අඳුරටයි තෙතෙන්නයි වань කැලින්ගල්ල නාපු කුරුල්ලේ කුඩුවර දාගුවාම දඟල දඟල කූඩුව කඩගෙන යන්න හදනවා කැලින් එළියට මීහරකේ කුළු මීහරකේ ගංකරේක බැඳලා පස්සේ කොච්චර ඒ බෙල්ල කඩාගෙන ආයෙ කැලේට යන්න හදනවා වගේ අපේ හිත මේ තියෙන කාමයට තියෙන බැඳිලා තේරුම් ගන්න පොඩ්ඩකට කායික වශයෙන් කාමෙන් අයින් කරලා විවිධ සීනාසනයන් භජනය කරන අපනිග්ගෝස වනමික වනමුර්ගයන් ඉන්න තැනක දීපට පස්සේ පේන පටන් ගන්නවා හිතේ ස්වභාවය. ඕකට හරිය බයයි. මේකටත් බයයි. මේක වසංගාගෙන ගෙදර ඉන්නකොට ටෙලිවිෂන් බල බලා පත්තර කියෝ කියෝ කයිවාරු කියලා කියලා ඒකට සත්ත පහක බයක් නැහැ මොකද ඒක මතුවෙන්නේ නැහැ ප්‍රශ්නේ එසේ ඉන අනේ ගෙදර යන්න නැත්තම් මේ ප්‍රවෘත්තිවත් පොඩ්ඩක් බල බලා ඉන්නකොට මේ කරදරේ හිතේ නැහැ ඒ නිසා මේ ලැබිච්ච එක තියෙද්දී ගෙදර ගැන කල්පනා ඒ නිසා අපි පැවිදි වුණාට පස්සේ කියන්නේ කය පැවිදි කරාට හිත පැවිදි කරන එක ලේසි නෑ කියලා මට තාම මතක් වෙනවා දැන් මම කියන්නේ පැවිදිලා අවුරුදු 88 88 ඉඳලා එනකොට දැන් අවුරුදු 26ක් විතරලා කියනවා. තාම හීනෙන් මම කලිසම් නැදී. ඉතපු ගාන හීනයක් පේන කලිසමක් කරලා දහකොටක් දානකොට සල්ලි හම්බ වෙනවා. දැන් එක පැත්තකින් ලැජ්ජාවක් එනවා. විජේලයින් වහන්සේ සල්ලි අත ගන්නෑ ඒක ස්වභාවෙන්නේ නමුත් දැන් මේ අත ආක්කුවට ගිහිල්ලා පරිසමකෝත් තන තමයි උල්ලට ෂර්ට් එකකුත් නැහැ පරිසමක් කරේ නැහැ ඔය හීනෙන්මත් පේනවා වයර් මාරු වෙලයි කියලා හැබැයි තාම ඒක අභිරමණයත් කරන්න බෑ හිත පැවිදි වෙන්න අවුරුදු 26 කිලෝවත් බෑනේ තාම හීනෙන් ඉන්නේ මේ කලිසමේ තාම කොල්ලා කාලේ නැන්නා කියන්නේ ඉතින් ඕගොල්ලෝ දවස් දෙකකට ගෙදරින් එළියට ඇවිල්ලා මොන නැතිවක් නටන ඇද්ද මොන නැතුවක් නටන ඇද්ද මගේ කියන එකම ප්‍රශ්න වෙච්චරයි මේ හැම කෙනෙක්ම හිතනවා මේ මගේ හිතේ ඇති කියලා නෑ හැම එකකටම හිත වලක්වා හැම එකකටම මෙච්චර අපි ඒක කියා ගන්න තේරුම් ගන්නකම් අඩු ගානේ රිට්‍රීට් 10ක් විතර කරන්න වෙයි කාගේ හිත මෙච්චරයි කියලා තේරුම්. එතකන් අපි දන්නේ මගේ හිත තමයි මේ විදිහට නපුරු ගති පවන්නේ කෙලෙසියට අදින කියලා එහෙම හිතන එක තමයි පුතග්ජනය කියන්නේ. පුතග්ජනය හිතන මගේ හිත තමයි විවිකර කැමති. මගේ හිත තමයි නිශ්ශබ්දතාවය කැමති. මගේ හිත තමයි මේ ඊතරවල දුරගෙන කල්පනා කරන්නේ අල්ලපු වටේ ඉන්න කට්ටිය නම් ෂෝක් එකට භාවනා කරනවා හිතාන් තමයි ඉන්නේ. නමුත් ධර්ම සාකච්ඡාවකදී පේනවා කොයි කෙනා එකම බෝට්ටුවේ තමයි ඒ මොකද හේතුව අපි නොදන්නා කාලයක පටන් කාමයටම තමයි පයින්දලා තියෙන්නේ. කාම රාජිනී කාම රාජධානී බබ්බලිය විදියට උදේ ඉඳලා හැන්ද වෙනකන් ලස්සන රූප පෙන්නලා ඇසන සම්පූර්ණ උත්සාහ කරා. හොඳ හොඳ ශබ්ද මිහිරි අහලා කන සම්පූර්ණ උත්සාහ කරා. නාසයේ කාශ්මීරයෙන් සුවඳ ගෙනත් දීලා සුවඳ වලින් සරසන්න උත්සාහ කරා. දිවට ඉතාලි ආහාර, චීන ආහාර, ජපන් ආහාර, ඉන්දියානු ආහාර, මුස්ලිම් දේවල්, සිංහල ආහාර, උඩරට ගෑම, පාතට ගෑම දීලා දීලා දීලා දීලා දිව සම්පූර්ණ හිතුවක් කරලා ඉවරයි. ඇඟට දෙන්න තියෙන පහසුකම් දීලා එක එක යාන වාහන කොට්ට මෙට්ට ඇඳ ඇතුලේ පස්සට විල්ලුද දීලා දීලා පස්ස සවුතු කරලා තියෙනවා. ඒ ඔක්කොම තියෙටි ගෙදර ගිහලා දැන් කැලේ ගිහලා තියෙනවා කියන හොඳ භාවනා කරපන්කෝ කියන මොන භාවනාව භාව නෑව විතරයි තියෙන්නේ පරිගෙන තියෙක විතරයි ප්‍රශ්නේ භාව නෑ එනිසා මේක මේ හරියට දුක් ගැන විල ගන්නවා අනේ මට විතරයි මගේ හිත විතරයි මෙහෙම වලත් වෙලා තියෙන්නේ මගේ හිත විතරයි මේ අරමුණේ පිටපයින් කියලා එක්කිරුණ කියන්න පුළුවන් කියලා බලන්න එහෙම නැති කෙනෙක් ඉන්නවද කියලා ඕක දැනගන්න කොච්චරක් අපි භාවනා කරන කට්ටිය අසුරු කරන්නේ සහෝදරයෝ අම්මල තාත්තලා වගේ නෑදෑයෝ වගේ අපි සියල්ලම තියෙන එකම හිත අපි කොච්චර වර්ග කරන්න ගියත් අන්තිම ළඟට පච වෙන්න වෙනවා අපිට තියෙන එකම මනුස්ස හිත මේක පුත්තත්වගත කරලා තියෙන අපි කියලා කෝටි ගණන් කවුරුද වල බුද්ධ ධර්මයේ කියන ආත්ම ලක්ෂ ගණන් වල එකම මේ පල්හැලිය කුණු වෙලා කුණු වෙලා කුණු වෙලා ආශව කියලා කියන්නේ හැයෙන් පහයකට අලුත් කොච්චර දෙලිද දැම්ම පැහින් ඇමැටිකට වල බව දිනවනේ කිව්වෝ ඒ වගේ පැහිලා පැහිලා පැහිලා අපි වෙන් කර ගන්න හදන ඔබ ගෑණියක් පිළිමෙක් මම මෙහෙමයි හරිමයි කියලා මොන જાති වෙන් කරනද අන්තිමට කියලා බලනකොට තියෙන්නේ මේ පාලනය කරගන්න බැරි හිතක් නමුත් පුතල්ජනියට වෙනවා මේ පාලනය කරගන්න බැරි එක මට විතරයි කියන්නේ කියන්නත් ලැජ්ජයි කාට හරි අනික් කට්ටිය දැනගන්නේ කියලා බලනකොට ඌත්තට තියෙන ඒ જાති වෙන්න තමයි මෙන්න මේකයි ධර්ම සාකච්ඡාදී අපිට හම්බෙන්න ලාභේ. අපි ධර්ම සාකච්ඡාවේ සුද්ධටම කතා කරලා කියනවා. මම උත්සාහ කරනවා මේ ඉරේ යන්න. මම ඉරේ යන්නේ ඉතනන්නත් අරවා. ඒක තමයි බුදුහාමගෙන අනාත්මයි කියලා. ඒක ඕක මැරෙන්න දෙයක් ඕක තමයි තේරුම් ගන්න බැරිකම තියෙන. ඕක තේරුම් ගන්න ලෑස්තිලා තිබුණ නිසා තමයි අපි මේ දතහපාගෙන සෙම දාගෙන නලියන. මේ හිත කිව්වර හිටින්නේ නැහැ. කියන්නේ රහසෙන් වගේ. ඒකට මේ පොඩි කමට අසුත්ත ගන්න කියන්න ලැජ්ජයි ගන්න. පුද්ගලිකව කියලා කියන්නේ තමයි මේමයි සාමුනාද මේ මේම කරන ඒවට හිත හිටින්නේ නැහැ. ඉතින් කිව්වොත් එහෙනම් ඔක්කොගම හිත ඕක තමයි කියලා කවුරුත් පිළිගන්නේ නැහැ. ඒක වාදයෙන් තර්කනකොට චින්තනයේ දර්ශනය කරන්න බෑ. ඒකට හොඳම වෙලේ තමයි හිත පොඩ්ඩක් ගිහිල්ලා තියාගෙන විවේක දෙනාසනේ. අපනිකෝසර්ගතියක් මනෝර්ගයන් ඉන්න තැනක තියලා පොඩ්ඩක් කියන්න දැන් හරි ඔබ ඉන්න සැපතැනක ඕක ගැන පොඩ්ඩක් හිතපන් ඔය ඉන්න වීඩියෝ ගැන බලපන් කියලා හිත යන්නේ මාර උණු කරදරකනේ ඔක්කොගේම හිත මෙහෙමයි කියලා දැනගත්ත දවසේ අපිට තීරුම් ගන්න පුළුවන් ඔක්කොගේම හිතනම් මට හදන්න බෑ අඩු ගානේ මල්ට දැන් අඩු ගානේ චිත්ත tattගේ අනාත්ම tattේ තේරෙන එක ආණ්ඩුවට කරන්න බෑ පාන්නේ කරන්න බෑ මේකට කියලා හරවද්ද කියන්නේ මේකට කියලා න්‍යාය tattයක් නැහැ මේ ඇටි මෙහෙම තමයි. මේකෙදි මේ වගේ අසාර්ථක වගේ පේන තැන ව්‍යාපාරයක් තියෙදී නැවත නැවත අරමුණේ ගිනත් ඇතිවීමට උපමා කරන්න පුළුවන්නේ ලේනෙක් වලිගෙන් මෝදෙ ඉදින් හදනවා. අපි ජාතක කතාවක දන්නවනේ සර්වචනසි කරපු ප්‍රයත්නයක්. තමගේ ලේන පුර කුණාකට ගහගෙන ගිය වෙලාවක අප්‍රතිහත වීර්යයෙන් දේනවලි ලෝබනවලි ගේ වතුරේ ඒ වැල් වල ගෙනලා ගන්නවා. ආය යනවා. ආයකම වෙනවා. ඉතින් වැල්ලට ගියත් වතුර යටින් ආය මුහුදට යන්නේ. ඒවත් දේනේ හිතනවා කියලා හිතුවොත් මේ මොහොත මම වලිගෙන් හිඳිනවා කියලා. අන්තිමට සක්‍රදේවයන්ගේ පහඬු කම්පල සෛලාසිනේ රත් වෙලා මෙන්න මේ මේ ලේනියක් පුංචි එකක් ඇති සතේ ඒ ජීන මේ යෝධ අදිෂ්ඨාන අන්තිමට ගිහිල්ලා මොහොත නැතර ගිහිල්ලා අර කූඩුව ගෙනල්ලා ගහ උඩ තියලා දුන්නා සක්කර දෙයියෝ. ඒ මොකද ඒකට මේ විදිහ අප්‍රතිහත ධෛර්යයකට මිනිස්සු විතර නෙවෙයි දෙවියෝ නෙවෙයි බ්‍රහ්මෘත් නෙවෙයි. මුත්‍රාඥාන්ති කියලා තියෙනවා. පජන්ති දේවන්ති ච කාරණාතා අත්තට වඤ්ඤා අසුචි මනුස්සාගේ. අපි හැම ඇසුරක්ම අපි හැම දෙයක්ම කරන්නේ රුපියල් වලට. වජන්ති හේවන්ති ච කාරණත් අපි එක්කෙනෙක් නම් වජනය කරන්නේ අර්ථ සිද්ධි සලකලා. අපේ වාසිය විතරලා විතරයි. අර ආශ්‍රයට අනික් මනුස්සයා ගැන කවදාකවත් නෑ. ඒක ධර්මීම කරගන්න විතරයි. අත්තට වඤ්ඤා අසුචි මනුස්සා අර්ථශාස්ත්‍රය විතරයි මනුස්සයා දන්නේ මනුස්සයා අසුචි. හැම වෙලාවෙම රුපියල් වලින් ගණන් කරන්නේ තණ්හාවෙන් නම් ගණන් කරන්නේ මාන්නේ ගණන් කරන්නේ දෘෂ්ටියෙන් ගණන් කරන්නේ තණ්හා මාන දෘෂ්ටි විරහිතව කරන එකම වෙලේ තමයි ආශ්‍රව ප්‍රසවාසයේ බාහිර එක. ඒකට හිත කැමති නැහැ. ඇයි ලැබෙන ආහාරයක් නැහැ. ඒතියදී යම් කිසි කෙනෙක් ටිකකට මානපාන ඉන්නවා නම් අහන්න දෙයක් නැහැ නේ manussත් එන්නේ දීවත් එන්නේ බ්‍රහ්මත්වත් එක්කුණ බුදුහාමුදුරුවෝ සරි. බුදුහාමුදුරුවෝ වඳිනවා මේ මනසට තමයි ධර්මාව තියෙන්නේ. අනිත් ඔක්කොම ලවදින මොනවා හරි අතවාසියකටනේ භාවනා කරන්නේ මේ විදිහට භාවනා කරන එක නම් කිසිම අතවාසියක් බලාපොරොත්තු වෙන මේ හිතේ හැටි මෙහෙමයි ඒ කියන්නේ මම ඉරේ ඵලයන් කියලා හිත තියෙනවා ඉන්න ඉරියව්ව හෝ එහෙම නැත්නම් ආනපානියෝ මේ මහකලේ නැත්නම් සක්මන් කරනවා බලනවා එක පියවර දෙකක් තුනක් අත්තර ගන්න සීයෙන් යන්නේ ඉතින් ඒ පරිශ්‍රණය කරන්නේ නැතුව මේක බරපතලකම මොන තාලෙවත් කිව්වට හරියන්නේ නැහැ. කොච්චර පොත් පාඩම් කරා කොච්චර න්‍යාය පත්‍ර ඉගෙන ගත්තත් කොච්චර ලයිස්තු කඩපාඩම් කරා මේ කුඩල කොට උඩ තියන්න බැරි බව තිබ්බ මිනිහට විතරයි තේරෙන්නේ. ඒ නිසා මේ අපි වගේ පිළිස්සවට සතුට වෙන්න බුණා අපිට බැරි වුණාට කමන්නේ අපි උත්සාහයක් කරන් දිනවා. අපි විවිධ සීනාසන භජනය කරලා උත්සාහ කරනවා. අපේ ගෝසතෙන් ගෝල කාර්යයන් ඉන්න උත්සාහ කරනවා වනමුර්ග විකියක් කමක් නැහැ. අපි මේ කැමැති මේ දෙයට කැමති පිරිසක් එක්ක ඉන්න කැමති කියලා ගත්ත මේ ප්‍රයත්න නිසා පුංචි ලාවට පුංචි අත්දැකීමක් තියෙනවා. ඒ කියන්නේ හිත පිට පයින් හැටි. ඒ වංගන්න බුද්ධ ස්වාමීන් වහන්සේ කියනවා ලෝකේනපි චත් සන්තුසේ අපිට හම්බෙන ආහාර ඊටම රුක්ෂ ආහාර වෙන්න පුළුවන්. කොට්ටමෙට්ට ඇදලා ඊටම රුක්ෂ දේවල් වෙන්න. අපි අඳින ඇඳුම කිසි කෙනෙකුගේ හිතමන බඳින එකක් නොවෙන්න පුළුවන්. ඒ රුක්ෂ සීනාසන එතකොට මෙට මෙට ආහාර ඇඳුම් පැළඳුම් රූක්ෂ වුණාට එයා සතුටින් ජීවත් වෙනවා මම තියනවල කනවා නෙවෙයි ජීවත් වෙන්න කනවා ඇඳුම් අඳින්නේ පිළිවහ ගන්න මිස කාටවත් ආග දනවන්න නෙවෙයි අපි මේ දිනාතර මේ හදලා තියෙන්නේ කවුරු දෙක දෙමින් නතු භාවනා කරන්න මිසක් අපරාධී කොට නෙවෙයි ඒ නිසා මෙහි තියෙන රූක්ෂකම ඒක පැවිදි ජීවිතයට ආරම්භය භාවනා ජීවිතයට ආරම්භය නිසා රූක්ෂ ජීවිතයකට looking at picture santusse සතුට උපයා ගන්නවයි කියලා කියන්නේ එයා මේ කාය විවේකී විතරක් නෙමෙයි කාය විවේකී උපයෝග කරගෙන චිත්ත විවේකයක් උපයා ගැනීමේ දක්ෂකම බලන මේ දේ සතුට නැතුව අනේ මට මේකට උසපොට්ටයක් එහෙනම් හොඳ ලුණු මිදිස්සයි ආහාරයක් එහෙනම් මේකට විනාශයක්තුමක් ඒකට වෙන පහසුකම් මේ හැම දෙයක්ම වැඩෙන්නේ කාම විසක්කා මාන්න විසක්කා දීතිය මිසක මේ කියන අල්පේච්ඡතාවය හෝ චිත්ත විවේකේ නෙවෙයි. එනිසා මේ වගේ තැනකදී හම් වෙන මේ ටික පවා ඒ හිඟමන හිඟමනනේ හම් වෙන්නේ මෙතන. ඒ හිඟමන පවා සතුටින් පුදා ගන්න ගන්නවනම් ඒ මිනිස්සයා බුද්ධ සාධනේ සතුටු මිනිස්සෙක්. මෙන්ට ලැබිච්ච විවේකයේ ගැන හොම සතුටුනවා. නාඤ්‍යත පත්තේ රසම් බහුව. එයා මේ විවිධ රස විඳලන්නේ නැහැ. මට ආරක දෙන්න මේක දෙන්න මේ වෙලාවට අරක දෙන්න කියලා කොහොම හරි චෝදනා නැහැ ඉල්ලීම් නැහැ. ලැබිච්ච ඕන දේ පිළිගන්න ලෑස්ති මට මේක දීපන් කියලා පරිවිසි කළ බැලපාරියන්නේ නැහැ. ලැබිච්ච දෙයක විරුද්ධ වෙන්නේ නැහැ. එතකොට පරදැයි මට කොච්චරක් මේකට හැඩ ගැහෙන්න පුළුවන්ද ඉතින් අපි මේ දෙකටවත් අනුගමන මේ දෙකවත් දරුවෝ ටිකට උගන්ලා දෙලා මැරලා ගියොත් මේ ලදදීන් සතුටු වෙන්න සහ මේ වගේ මීට වැඩිය රස ඉල්ලන්නේ නැති වෙන්නේ. දැන් මට අපි කොච්චර අසාර්ථකද අපේ ජීවිතය. අපේ දරුවෝ කොච්චර තාම තණ්ඩු කරනවා. අපි අම්මලා තාත්තලා අපිට දුන්නාට වැඩි දේවල් අපේ දරුවන්ට අපි දීලා තියෙනවා. ඒ වුණාට දරුවෝ කොච්චර රණ්ඩු කරනවාද? ඒ කියන්නේ අපි කොච්චර වැරදි මනසක් දරුවන්ට හදලා කියලා තියෙනවා. උන් හදලා තියෙන්නේ මේට වැඩිය වැඩ හොඳ එකක් කියලා. රසවත් ආහාර ඉල්ලන්න, පහසුකම් ඉල්ලන්න, ඒ අයිතිවාසිකම් පිළිබඳ මේ කරන හටන නිසා මොන දෙයක් දුන්නත් පිසාච ප්‍රේතයෝ වගේ. කාල ඉවරයක් වෙන්නේ නැහැ. කාල ඇති කියන ගතියක් නැහැ. සතුටක් ඇති කරන්න දන්නේ නැහැ. ඒ නිසා අපිට වගේ දෙකක් තියෙනවා. එකක් අපි ලද දේන් සතුටෙන් අල්පේ ජීවිතයක් ගත කරන්න ඕනේ. ගත කළේ ගහපා දෙන්න නරකයි. කාටවත් කියලා දෙන්න බෑ. නමුත් පෙන්වලා දෙන්න අපි ජොලිය ඉන්නයි ඒ අල්පේච්ඡ දී ගත කරලා සතුටින් ඉන්නවා ඊට පස්සේ ඒක තමයි බල කියන්නේ. ඒක තමයි ආගම කියන්නේ. ඒක තමයි අපි දරුවන් දෙන දෑවැද්ද. ඒ නිසා අපි මේ අයිතිවාසිකම් තත හටන් කරන හටන් කාමී නම් ලැබෙන දේ සතුට නැතුව දරුවොත් උල් පන්නන් දීලා අවසර ගන්නවා නම් ඒ දරුවන්ගෙන් පළවෙනිම කරදර වෙන්නේ අම්මලා ගාතර ගම. කතා කරන දෙයක් නෑ අපිට කැපෙන. ඒ ශාන්ති පොඩ්ඩක් පිටිපස්සට කියලා ගන්න අපේ අම්මලා තාත්තලා සහ අත්තලා මුත්තලා වැඩ කරපේ. අපිට කොච්චර දුක දුක වශයෙන් පේන්න උනා ඒ අත්ව අපිට ඉඳ දුන්නා. අපි මේ මේ අපි මේ කරන්න වගේ හිතාස කුමාරයට ලිඩික් මාලෙක් මලකට පැවිද්දෙක් නොපෙනෙන්න හිට. රුද්දෝදන රජු ගහපු ගැටේ දන්නවනේ. දැන් ඕගොල්ලෝ ඒකනේ කරන්නේ දරුවන්ට. ලිඩික් පේන්න හරින්නේ නැහැ. මාලෙක් මලකට පැවිද්දක් පෙන්න දෙන්නේ නැතුව දරුවන්ට දුක් තුන නැති ලෝකයක්ම අවල පෙන්නලා. ඔයගොල්ලෝ ප්‍රවාපාගෙන මෙයතුලිමුත් හැම් වෙනවා පිටුමුත් හැම් වෙනවා ආපේ වගේ. ඇවිල්ලා දරුවන්න මොකද්ද ලෝකයක් පෙන්වන්න. ඉතින් ඒකට පේනවනේ මේක මේ පණිවිඩේ මොකද යන්නේ කියලා ඒ නිසා අපි පුරුදු වෙනවා. මේ වගේ තැනට ඇවිල්ලා විතරක් පුරුදු වෙන්න පුළුවන්. රූක්ෂ දෙයක් යනවා. කිසිම අහවල දෙයක් නෝන මේක දීපන් කියලා කිසිම ඉල්ලීමක් නැහැ. ඒකේ සතුට ගන්නවන මොන කාය විවේකයෙන් අම්මිච්ච දේ සතුට වීම ලද්ද දේ සතුටක සතුටෝ හෝති කියලා ධර්මචාන්සේ සඳහන් කරනවා. ඒ සතුට ආමිෂයෙන් නෙවෙයි ලැබෙන්නේ. ආසා කල්යම අනිපැත්තේ. ඊතරතොරේ ඉන්නකොට තියෙන ආමිෂය වෙනුවට දැන් නිර්ආමිෂ తত্ত্বය සතුටක් කරගන්නවා. ඉතින් මේක බෝ වෙන ලඩක් කරගන්නවා. අපි දකින් දකින් හැම කෙනාටම තේරුම් ගන්න ඕගොල්ලෝ ඔච්චර හම්බ කරගෙන ඕව ටයිම් දාගෙන හම්බ කරගෙන හිටියත් අපිට ජොලිය නැහැ. ඒ වෙලාවේ අපි ඉතල සතුට නැහැ කියන එක පෙනෙන්න මවල බෑ. මවපාල බෑ. ඒක පුරුදු කරගන්න ඕනේ. ඉතින් මේ වංගන්ත පුත්තු ස්වාමීන් වහන්සේ කියන්නේ ඊවල් දොරට හොඳට සැප සම්පත් තිබුණ කෙනෙක්. ගාම්පර පවුලක නායකත්වයේ ඉුවට පස්සේ ඒක යාගයක් කියලා પરම්පරාවට ඇති. ඔක්කොම පැත්තකට දාලා ගිහිල්ලා මේ හිඟන්නේක් විදිහට ජීවත් වෙන ගමන් ඉතුරු අයටත් සන්තුෂ්ටෝ හෝති iterator ජීවිතේන iterator ජීවර සන්තුෂ්ටියාච වන්නවාදී නේවත් උක්කං සේති නෝපරම්භාමි ලදයම් සිවුරකින් සතුට වෙන අතර ලදයම් සිවුරකින් සතුට වීමේ ಗುಣ ප්‍රකාශ කරනවා. ಗುಣ ප්‍රකාශ කරලා ඒ තමන් ළඟ තියෙන ලදයම් සිවුරකින් සතුට වෙන ගතිය පිළිබඳ කද්දාවත් කෙනෙක් පහත් කළ සලකන්නේ නැහැ. තමන් උතුම් කළ සලකන්නේ නැහැ. නිකමට ඒ තරම්ද ඒ වගේ ස්වාමීන් වහන්සේලා වගේ ඇතුළේ මේ පණිවිඩය තියෙද්දී බුද්ධ ශාසනයේ ආරෝධ තිබ්බත් තමන්ගේ හිතේ ආරෝධ තිබ්බත් මේ නිරාමිෂ සුඛය පිළිබඳව පාඩම දන්නවා නම් ඒක නාන කොච්චර සතුටු වෙන්න එහෙම නැත්නම් එළඹ වාශය කරන්න එහෙම නැත්නම් සමාදාන් වෙන්න කරුණු තිබුණද අපිව දන්නේ නැතුව ඒ වෙනුවට අයිතිවාසිකම් සඳහා අටංකොන ජීවිතෙට ගියොත් ඒක සාසනය කියන්න බෑ. නිසා මේ ටික නැතුව හිත හදන්න පුළුවන් කියන එක හදන්න බෑ කියන එකයි මේ වංගන්ත පුත්තු ස්වාමීන් සඳහන් කරන්නේ. ඒක නිසා රසේසු අනුවිද්දස්ස ධානේන රණති මනෝ රසයෙහි ගිජු කෙනාට කවදාක ධ්‍යාන කරන්න බෑ භාවනා කරන්න බෑ කියලා උන්වහන්සේ න්‍යායපත්‍යක් කරනවා. අර දේ මේ දේ පිළිබඳ රසයට ගිජු කෙනාට හිතේ සමාධියක් හෝ ශාන්ත ගතියක් කවදාකත් වෙනමද රසලෝලත්වයේ සහ සමාධිය කියලා කියන්නේ සම්පූර්ණ දෙපැත්තකට දානවා. රසලෝලත්වයේ කියනවා ආර සත්කාර ධර්මාන හිලෝක තියෙන ආශාව. ධ්‍යාන භාග කියනවා නිර්වාණ නිර්වාණ ගාමිනී ප්‍රතිපදාව. සත්‍යංශ දේශනා කරනවා අඤ්ඤෝ ඒමික්ක වේලාව සක්කාර සම්මාන දිනෝකෝ අඤ්ඤෝ නිබ්බාන ගාමිනී පරිපදාව. ඔබ මේ කකා කතා යන ඇහැට රූප පේනන්න කන්න සද්දාසන තියෙන ආශාවද කියන යන්නේ ධ්‍යාන හිතක් හිතන්න එපා. ධ්‍යාන හිතක් තියෙනවනම් මේක මේක වෙන්නත් බෑ. අන්නේ දෙක වෙන් වෙන තැන යෝගාවචර ජීවිතේක අත්දැක ගන්න පුළුවන් වුණොත් එතන තමයි යෝග ජීවිතේ සාර්ථකත්වෙ වෙන්නේ. මේ ආමිෂය හරහා දෙන්න තියෙන নানা ආකාර දැකතියෙදී නිර්ආමිෂය හරහා නොමිලේ ලැබෙන ආධ්‍යාත්මික සෝකයක් පිළිබඳව බුදුහාමුදුර අපිට පණිවිඩය දෙන්නේ මංගන්ත පුත්තු ස්වාමීන් වහන්සේ ඒකයි අපිට මේ අරුබුද අවස්ථාවක පාඩමක් විදිහට උගන්වන්න හදාගන්න. ඒ වගේම අපිච්චෝච සන්තුෂ්ඨෝ අල්පේච ජීවිතේ කියන එක ආධ්‍යාත්මයක් කරලා දෙන්න තියෙනවා. සිද්ධාර්ථ කුමාරයා කියන්නේ යෝරලිකේ එදිරි බැස්සේ පාත්‍රය අරගෙන ඉඳන කවස. වංගන්ත පුත් ස්වාමීන් වහන්සේ උත්තර අම්බුගාර බ්‍රාහ්මණ පවුලක උරුම වාසකම තියෙන කෙනා. එදිරි බැස්සේ මේ පැවිදි ජීවිතයකට එනිසා අල්පේච්ඡ ජීවිතයක තියෙන ඒ පිරිච්ච ගතිය ඒ සතුටි ගතිය කවදාකවත් මහිච්ඡ ජීවිතයකින් ගන්න බෑ. අද ආර්ථිකයේ දීපානේ සමාජ විද්‍යාව හදලම තියෙන්නේ මහිච්ඡ ජීවිතයක. මේ වස්තු හම්බ කරපු ප්‍රමාණ ලාභ සත්කාර වැඩි වෙච්ච ප්‍රමාණ කොහොසත් කියලා දල ජාතික ආගම දල ජාතික නිෂ්පාදනය ඒක පුද්ගල ආදායම කියන මේ දෙක මහබැංකුවේ ප්‍රධානම බිඳු දෙක. නමුත් භූතානයේ හොයාගෙන තියෙන අලුත් ඒකකයක් ජල දල ජාතික සතුට කියන එක දීලා තියෙනවා. ඒක දැන් UN එක පිළිගන්නවා. දල ජාතික සතුට ඒක හාත්පසින්ම හම්බ කරපු දේ අනේ පැත්ත. වැඩියෙන් හම්බ කරන්න හම්බ කරන්න සතුට නැහැ. ඒ නිසා දැන් ඔය කුණු අරම සුද්ධ උගන්නවා. ඒක පුද්ගල ආදායම සහ දල ජාතික නිෂ්පාදනය කරන සුද්ධ උගන්වපු දේවල් අපිව කාබාසිනිය කරන්න. අපේ ආගම විනාශ කරන්න කරනවා. අපේ රටත් යන්නේ අපේ මහා බැංකුවත් යන්නේ ඕකම මැනගෙන තමයි. ප්‍රතික වැඩි වෙන වැඩි වෙන සතුට වැඩි වෙනවා කියලා කිසිම පොතක නැහැ. ඒ නිසා භූතානි සීතානුනමයක් ඉන්නේ බෞද්ධයෝ ඒගොල්ල සඳහන් කරලා තියෙනවා දල ජාතික සතුට කියන එකක්. අපි දාමු අපි සතුටින් ජීවත් වෙන්න උත්සාහ කරන්නේ. භෞතික සම්පත්තිය නෙමෙයි. ඒ නිසා තියෙන එකම රහස අපි දන්න දේ තමයි ආරම්භටි මැස්ම නැත්තම් අල්පේක්ෂිත. ඉතින් මේ ආරණ්‍ය ඇවිල්ලා අපි මේ භාවනා වැඩමුළුවක නිවාසික ගත කරනවා කියන කියන්නේ අපි අල්පේක්ෂිතයෙන් සතුටින් බාර ගන්නවා කියන්නේ. අපි අමාරුයි මේක උපයන්නේ. නොලැබීම ගැන කනගාටු වෙනවා. ඇවිල්ලා හම්බෙන්නේ දේෙන් යැපෙනකොට කවුද මේ අපේ ආහාර වේල තීන්දුව කරන්නේ? වෙන කවුද මේ මම බුදින දන තීන්දුව කරන්නේ? වෙන කවුද මේ මගේ කාලසටහන වීදු කරන්නේ කොච්චර වටිනවද? එයාට ප්‍රොෆෙසර් කෙනෙක් ඇවිල්ලා ඒ භාවනා වැඩමුළුව ගෙදලා ඉවර වෙන දවසේ කියනවා අනේ ස්වාමීන් වහන්සේ උපහාසර කියන්නේ ඉස්කෝලේ ගියහට පස්සේ කාලසටහන වැඩ කිව්වේ මේ දැරි තමයි. ඉස්කෝලෙන් ගියාට පස්සේ දැන් ප්‍රොෆෙසර් කෙනෙක් පුරාවිද්‍යාව පිළිබඳව හුඟක් පැහැදිලි කරනවා. ඉස්කෝලෙන් ගියාට පස්සේ දැන් තමයි ජීවෝන්න තමයි කාලසටහනට වැඩි කරේ ඔබ වහන්සේ ඉන්නේ. එහෙම නැත්නම් අපේ අනුර කාලසටහන හදලා જાතියි. වැඩිම ඔබ මේ රට වලින් අර කරපම් මේ කරපම් මම අයියා මම අක්කා ඔබ වරින් මගේ ඕන. මේ ආවසේ කුක්ක අක්කත් නේ අයියාත් නේ ඉඳින් හිටි ඉඳින් හිටි. ඉතින් ඒක පාවාදීමක් නෙමෙයි ඒක මේ නිහිනකමක් නෙමෙයි ඒක නෝන්ජල්කමක් නෙමෙයි ආධ්‍යාත්මයක් සඳහා මේ කරන්නේ. ඒක අවුරුදු 2000 ගණන් පැරණි ක්‍රමයක්. කවුරු හරි දෙන බතක්, කවුරු හරි දෙන පැදුරක්, කාගානේ කාලසටහන ගෙදරදී සල්ලියම්බ කරනවට වැඩිය ගෞරවයි. මේ සලකන සැලකිල්ලදී තමයි අපේ ආත්මය නැමිලා යන්නේ. ඇඹරිලා යන්නේ. මේකට හැඩ ගහන්න බැරි නම් ඉතින් කොන්දනවා ගන්න බැරි නම් ඉතින් ඒකට අර කෙලස් ටිකම තමයි හොරන්නේ. පුරුදු ටික විතරයි හොරන්නේ. පෞෂත්ව විතරයි හොරන්නේ. ඇඹෙහි ටික විතරයි හොරන්නේ. මේකට එක හැරෙන් කඩන්න බෑ. නාකි කොඳුනා කඩන්න බෑ. ඒ දිලච්ච කෝටුවක්. විලංගා දිවන ටිකක් කැහැරෙන් නවන්න පුළුවන්. ඒ ජුඟක් බාරවල දැතන්නේ නාකිම තමයි. ඒකකට ඇටුවම් බෑ. ඔක්කොම පුරුදු ඇබ්බැහි වෙලා තියෙන්නේ. බුදුහාමුදුරනේ ඒත් පුළුවන් කියලා. මෙන්න මේ ක්‍රමයට මේ විතර උතුරට දාලා හොඳට ගිනි පිඹිනකොට ඕක රත් වෙලා එනවා. හැබැයි මේ රත්ති මැතුලෙන් එන්නේ කවුරු කිව්වට නෙවෙයි මේක හම්බුණා නමුත් මම මේක ආඩම්බර වෙන සතුට වෙනවා කියලා අල්පේච්ඡතාවයේ සතුටුතාවයේ නියුන් සහෝදරයෝ ලදදී සතුට වෙන හැම කෙනාම අල්පේච්ඡයි අල්පේච්ඡ කෙනාට විතරයි මේ ජීවිතේ සතුට තියෙන්නේ මේ සතුට කාය විවේකයෙන්ම ලබනවා චිත්ත විවේකයට මෙපිට ආහන්නේක තමයි බාලදක්ෂ ජීවිතය කියන්නේ ආහන්නේක තමයි භික්ෂු ජීවිතය කියන්නේ මේකට සුද්ධ ඥාන කියන්නේ ආර්ය වංශ ප්‍රතිපදාව ආර්යනාංශලාගේ ප්‍රතිපදාව උන්නාංශලා අන්ධහර පාන්නේ හම්බ කරපු දෙයින්වත් භෝග සම්පත් වෙන්නේ නෙවෙයි උන්නාංශලා අන්ධහර පාන්නේ පුළුවන් තරම් ළඟ දෙයින් සතුට වෙලා බරකොළුවට ගන්න නැතුව ජීවත් වෙනකොට සර්වඥාන්සේ සදාන් කරන දින මම කැලේ තන ලාතනකොළු වයාගෙන කන ඇවිදින මෝපොඟ කුසේ කැලේ නොබැඳී වාසය කරන ඒ සමේ අල්පේච්ඡ සම්පතිතාවේ ලංකාවෙන් පිට හරිම අමාරුයි හිතන්නවා. ලංකාවේ තාම චීන නොදියුණුයි කියන ගම්මාන. නගරවල නෑ. ශිෂ්ටාචාර වෙච්ච මිනිස්සුගේ අහලක නෑ. උන්ගේ දරුවන්ගේ කොහොමඩක් නැහැ. උන්ලගේ තියෙන්නම කුටි කඩා ගන්න ආර්ථිකය. ගන්ධනවල තාම චීන තාම මුත්තේට්ටු තියෙනවා. කයිය තියෙනවා. තියෙන දේ හදා බෙදාන කන ගැටි තියෙනවා. කෝරට ගියාම කොයි මිනිහට පැඹුල දෙනවත් ඔක්කොමලත් එක්ක බෙදාන කන ගැතියක් තියෙනවා. මල ගෙදරක් වෙච්චාම සියලු දෙනාම බත් කුරුණු පිටියක් පුයාන ගැතිය තියෙනවා. ඒකකොට අල්පේච්චයි. මේ මල ගෙදර මල බත කනකොට ඇට්ටෝම් ගෙදර ගිහිල්ලා මේ 5 star hotel ගිහිල්ලා කනවට ඉතින් රසයි. පොඩි වෙදිනේ ඒකේ දානෙක ගෙදර ගිහලා යාම්තුරු කාලේ ඉතුරු ටිකක් කනකොට පුදුම දෙයක් තියෙනවා. ඒක නෑ ඔය හොටල් එකක ගිහලා ලොක් කරගෙන ඇතුළේ ඉන්න කන ගැතිය නෑ. ඉතින් බුදුසසුනේ රජපෞල කටයුතු ගෙන්නවා බස නොදීමට අසලා කියනවා මෙන්න අල්පේච්ඡතාවය මෙන්න සන්තුෂ්ඨිතාවය එතකොට ඒ අල්පේච්ඡතාවයට ගිය කෙනාට ලොකු සරසම් නැහැ ලොකු ආම කිරිප නැති නිසා දවසේ හැයෙන ලාවක් ඉතුරු කරන්න පුළුවන් විවේකයේ සඳහා එහෙම නැත්නම් හෙට ආම්බ කරන දේවල් ගැන දරුවන්ට ආම්බ කරන දේවල් ගැන බැංකුවට දාන දේවල් ගැන කල්පනා කරලා කොයිම වෙලාවක හිත විවේක වෙන්න දෙන්න. ඒ නිසා අල්පේච්ඡ සන්තුෂ්ඨිතාවය තියෙනවනම් ඒක නයි අල්පේච්ච වෙන්නෙම සතුටුති වෙන්නෙම මගේ කාලය මං සඳහා භාවනාව සඳහා අල්පේච්ඡතාවය සඳහා ගත කරනවා නම් ඒ මනසට ආනපානෙ ඕනේ නෑ ඉඳගෙන හිටියත් ලොකු දෙයක් මම විවේකීව එක තැනක වාඩි වෙලා ඉන්නවද ඔය ධානය ඕනේ නෑ මට භාවනාව ඕනේ නෑ මේ ඉඳගෙන ඉන්න එක දන්නේ එක ආන්නේ විදිහට මේ සතුට උපේන ක්‍රම ඒක නා තේරෙන්න පටන් ගන්නවා අසංසක්තේ ගහ සංසක්තං ගහටි අනාගාරේ චූපය යා ගිය ගියන් එක විතරක් නෙවෙයි සංසර්ගයෙන් අයින් වෙන්නේ එකට වැඩි ඇලි ගලි වාසිය කරන පැවිද්දන් එක්කවත් නැහැ ඒ සඳහාම ගීයතරව එක්කවත් වල පෛරුපාසාර කරන්නේ තනියලිය වගේ තමයි ජීවත් වෙන්නේ බැඳීමක් නැහැ ආන්නේ විදිහට යනකොට විතරයි මිනිස්සුගේ පෞරුෂත්වය වැඩෙන්නේ. එහෙම නැත්නම් අපි බැගෑකම වැඩෙන්නේ. සෙනඟ නැති වෙච්චාම වෙන බය හිතෙනවා. තනි වෙන මනුස්සයාට අන්ධකාරයට බයක් නැහැ, රැ වෙනකොට බයක් නැහැ, වයසට යනකොට බයක් නැහැ, ලෙඩ වුණයි කියලා බයක් නැහැ. මොකද පුරුදු කරලා තියෙන්නේ මේ එක තනියයි කියන වැඩි. ඒ මනුස්සයාට එතකොට ඇත්ත ගහකට පස්සේ ලෝකෙ මොනවා වුණත් තමන්ගේ තියෙන අර මේ හිත එකලස් වෙන ගතිය එන්නේ එන්නේ එන්නේ වැඩෙනවා. ඉතින් සමේ ස්වාමීන් වහන්සේ දේශනා කරන මුල් ටික මේ සූත්‍රයේ අවසානයේ තියෙන තාම ගැඹුරු ඒ කියන විවේකයට සමාධියට විපස්සනාවට මූලික අවශ්‍යතාවයක්. ඒ අවශ්‍යතාවයන්ගෙන් බොහොමයක් මේ පිළිසොල්ට දැනටම තියෙනවා. මම මේ මේ සූත්‍රය තෝරා ගැනීමෙන් සහ ධර්ම දේශනා කිරීමෙන් අදහස් කරන්නේ ඒ ලැබිලා තියෙන ටික ගැන සතුටු වෙනවා මිසක් නොලැබිච්ච ඒවා ගැන චෝදනා කරන එක නෙවෙයි භාවනා ජීවිතේ. ඒක නිසා ආම්බ වෙච්ච මේ තාම අපිට හම්බෙච්ච මේ ලිංගල බුද්ධ ධර්ම කියනකෝ ගමක ජීවත් වෙන්න පුළුවන්කම මැදපන්ති මිනිස්සු වීම අපි දැනටමත් වැඩගත් තීන්දුවක් අරගෙන තියනවා කියන එක ඊට පස්සේ මේක අහම්බයක්වත් අතබල්ල වැඩිලක්වත් අකරතැබ්බයක් නෙමෙයි මේ උපදින වංගපුත්ත ස්වාමීන් වහන්සේ වංගත්ත පුත්ත ස්වාමීන් වහන්සේ වගේ බුදුහාමුදුරන්ගේ සමන්ත පාඨාධිකා කියන ශ්‍රේෂ්ඨ නාමේ දිනාගත්ත ස්වාමීන් වහන්සේත් මේකමයි අගය එතකොට අපිට හිතන්න පුළුවන් මේක පෙරකල පිනක් නිසාකට ලැබිලා තියෙනවා අපි ඒ ඒ කාය විවේකී අගය කරන්න දන්නවනම් අනිවාර්යයෙන් මේ කෙනාට ඒ මතුමත්යේ බලාපොරොත්තු වෙන්නා වූ චිත්ත විවේකයට හොඳ විරහම් වෙනවා. මේක සතුට වෙන්නේ නැතු විදිහට කරන්න බැරි එකයි මේකෙන් කියවෙන්නේ. එහෙමනම් ඒ කියන්නේ කාමයි. හිත නිතරම කාමයේ යෙදෙනවා ඒ නිසා කියලා කියනවා රසේසුන ගිද්දස්ස ජහාය ජහාය ඥානේන රලතිව රසයේ ගැලෙන මිනිහට ඥානෙ හිතෙන්නේ ඒ නිසා මේ දේශනා කරපු කොටස් ටික තමයි මේ දැනටමත් කැප කරලා තියෙන දේවල් එක සම්බන්ධ කරගෙන ලදදීන් සතුට වීම අල්පේක්ෂතා සතුටිතාවය මේකනේ අපි සතුස් ගුණ කියලා කියන්නේ අල්පේක්ෂතා සතුටිතාවට අපි උසංශ පාවිච්චි කරේ අපි සතුස් ගුණ දියුණු කරගන්න යන්නේ මේ ධර්ම දේශනාව හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් අවශ්‍ය ධර්ම දේශනාව මෙතනින් නැවත කරනවා ශිරු දිනාටම සනසිමුදා වේවා කියන ප්‍රාර්ථනාව